කතමෝ පනාවුසෝ මග්ගෝ කතමෝ පටිපදායේ තස්ස රාගස්ස පහනාය අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අඹුලාවේ මේ භාවනා වැඩපිළිවෙලේ අද අපි තුන්වෙනි දවසයි මේ <coughs> තුන්වෙනි දවසේ ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ සඳහා ඡන්න පරිබ්‍රාජක සූත්‍රය කියලා සරුවච්ච දේශනාවේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් සූත්‍රයක් ඉස්සරහින් තියාගත්තා. ඒ සූත්‍රයේදී මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ රාගයේ ආදීනව ඒ රාගයේ ආදීනව නැති කිරීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරයත් කියන එකයි. අත්ත වශයෙන් මේ ඡන්න පරිබ්‍රාජකයා මෙතනදී ප්‍රස්තුත කරගන්නේ ආනන්ද ස්වාමින් වහන්සේයි. ආනන්ද ස්වාමීන් අහන්නේ ඔබ වහන්සේලාගේ ශාසනයේ මේ රාගය ප්‍රහාණය කිරීම තියෙන අපේ ශාසනයේ වගේම ඒ රාගය ප්‍රහාණය කරන්න හේතු දැක්වීමේදී රාගයේ කිනම් ආදීනවයක් දැකලාද මේ රාගය ප්‍රහාණය කරන්න කියන ප්‍රශ්නේ යහන්නේ. ඉතින් එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානියේ රාගය පවතිනවා නම් ඒ කෙනා තමන්ගේ අහිත පිණිස, අනුන්ගේ අහිත පිණිස දෙපාර්ශ්වයේම අහිත පිණිස කටයුතු කරන බවත් ඒ පුද්ගලයා කරන සෑම කායික ක්‍රියාවකම වාචසික ක්‍රියාවකම මානසික ක්‍රියාවකම දුෂ්චරිත වලට වැටෙන බවත් ඒ වාගේම යම් ආකාරයකින් මේ රාගය ප්‍රහාණය කළොත් ඒ පුද්ගලයා තමන්ට හිතසුව පිණිස අනුන්ට හිතසුව පිණිස දෙපාර්ශවයටම හිතසුව පිණිස කටයුතු කරන බවත් අර්ථම ස්වార్థයේ පරාර්ථයේ සහ උභයාර්ථයේ සලසා ගන්න බවත් සංසන්දනාත්මක ඉදිරිපත් කරනවා. ඉතින් මේ පිළිබඳව අපි අප අපේ ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරගත්තට පස්සේ අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ කතමෝපනාවසෝ මග්ගෝ කතමෝ පටිපදා. ඊට පස්සේ අහනවා මේ ඡන්න පරිබ්‍රාජක තුමා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ මේ විදියට රාගයේ ආදීනව දැකලා රාගයේ තියෙන භයානකම දැකලා යම් කිසි කෙනෙක් පිළිපැදිය යුතු මාර්ගය මොකද්ද ප්‍රතිපදාව මොකද්ද ඒ සා භයානක වූ රාග ප්‍රහාණය පිණිස කියලා ප්‍රශ්නයක් නගනවා ඒක ඉන්නේ සූත්‍රයේ අවසාන භාගයට වෙන්ටයි. එතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි ඒ රාග ප්‍රහාණයට මාර්ගය වෙන්නේ ප්‍රතිපදා වෙන්නේ නම් මේ සම්මා දිට්ඨි කියන යහ දැක්මේ පටන් අවසානයේ සම්මා සමාධිය දක්වා වූ කාටත් ප්‍රසිද්ධ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන හැර දක්වනවා. ඉතින් එතකොට මේ රාග ප්‍රහාණය පිණිස සත්‍තිස් බෝධි පාක්ෂික ධර්මවල අවසාන මුදුන්පෙත්ත වශයෙන් පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වනවා. ඉතින් ඒ තුල සම්පූර්ණ බුද්ධ ශාසනයේ නැත්නම් සර්වචනාසිකේ දේශනාවේ හරය රාගයට සාපේක්ෂව පිටු කරලා දැක්වීමක් කෙරේ. ඉතින් ඒකටම සාධක සූක්ෂයක් වශයෙන් තමයි අපි ඊයේ ඉදිරිපත් කරගත්තේ මේ රාග ප්‍රහාණය මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙලවර කරන්න පුළුවන් කියන කතාව පංචස්කන්ධ ක්‍රමයට රූපේ සම්බන්ධ කරගෙන වේදනා සම්බන්ධ කරගෙන සංඥා සංස්කාර විඥාන වශයෙන් පහට කඩලා විස්තර කරන ක්‍රමයකුත් මේ විස්තරයෙම සරුවත්න දේශනාවෙම විෂිතුරු විස්තර දේශනාවල සඳහන් වෙනවා. එතකොට භාවනා කරන කෙනෙකුට අර පිටු කරලා දක්වපු එක පොඩ්ඩක් විස්තර වශයෙන් දක්වන්න පුළුවන් නිසා ඒක සමහර විටක ප්‍රායෝගික පැත්තෙන් එහෙම නැත්නම් ක්‍රියාවත් කිරීමේදී අරිට වැඩිය උපදේශ අපේනවා අරිට වැඩිය විස්තර උපදේශ අපේනවා ඉතින් ඊ අපි ඒ සඳහා ඉදිරිපත් කරගත්ත මේ උපාදාන පරිවර්ත සූත්‍රය ඒ උපාදාන පරිවර්ත සූත්‍රයේදී යම් කිසි කෙනෙක් රූප සම්බන්ධ නැත්නම් මේ කය හා සම්බන්ධ එහෙම නැත්නම් තමන් විඳින වේදනා හා සම්බන්ධ සංඥා හා සම්බන්ධ සංස්කාර හා සම්බන්ධ විඥාන හා සම්බන්ධ මේ ආදීනව වැටහීමක් නැත්නම් අනිවාර්යයෙන්ම දැන හෝ නොදැන ඒකේනා ඒ දේවල් අල්ලබදා ගන්න යනවා ඒ දේවල් එක්ක ඇලි බැඳී ගන්නවා ගැටි ගැලී ගන්නවා එහෙම වුණොත් අනිවාර්යයෙන්ම සංසාරේ දුක් කෙලවරක් නොදෙනින දුක් කන්දරාවකට වැටෙනවා ඒ නිසා ඒ කෙනාට යම් ආකාරයකින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි හඳුනන මේ පංචස්කන්ධය පිළිබඳ මදා වැටහීමක් යථාව බෝධයක් ඇති හැටිය දැකීමක් තියෙනවා නම් ඒ කෙනා රාග කරනවා නම් කරන මේ රූපස්කන්ධය මේ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය පිළිබඳව මේ කරන රාගය නොකරන එකක් නෑ කියලා. එහෙම නැත්නම් රූප පිළිබඳව යථාවෝදයක් තියෙනවනම් රූප පිළිබඳව විය හැකි රාගය නැත්නම් තණ්හාව ඒ නිසා තණ්හාව මතින් ඇතිවන උපාදානය නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වේදනාව පිළිබඳව යථාබෝධයක් තියෙනවා නම් ඒ වේදනාව පිළිබඳව අවබෝධය නැතිකමෙන් එන්න තියෙන රාගය තණ්හාව හෝ උපාදානේ අවබෝධය හරහා නැති වෙන්න පුළුවන්. සංඥාව සම්බන්ධ, සංස්කාර සම්බන්ධ, විඥාන සම්බන්ධව මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී මේ ප්‍රශ්නයම නැත්නම් මේ સંદર્ભෙම ප්‍රශ්න පිළිතුරු වශයෙන් සවිස්තරව ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඇත්තටම වෙලා ගත්තා මෙහිලා ප්‍රථමයෙන්ම සඳහන් වෙන කායනුපස්සන හා සම්බන්ධ නැත්නම් රූප ධර්ම හා සම්බන්ධ මේ රූපය හඳුනාගන්නේ කොහොමද? එවං රූපං අභිඥාය කියලා මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ රූපය හඳුනාගන්නේ කොහොමද? ඒ හඳුනා ගැනීමට පස්සේ හඳුනා ගන්න කෙනෙකුට පමනක් කළ හැකි ඒ රූපයේ හටගන්ම නැත්නම් රූප සමුදය කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? ඒක හඳුනා ගැනීම කොහොමද යෝගාවචරය අනුග්‍රහ කටයුත්තේ, උපස්ථාන කටයුත්තේ. ඒක සඳහා එළඹිය පෙනබෙය යුත්තේ කොහොමද? මේ මෙතනදී වචනයක් වශයෙන් කියන්නේ මෙන්න මේක තමයි යෝගාවචරයේ තියෙන ප්‍රධානම භාවනාව යුතුයකම අනුග්‍රහය උපස්ථාන. රූපය හඳුනාගත්තට පස්සේ රූපයාගේ හටගන්ව බලන එකයි. ඊට පස්සේ ඒ යෝගාවචරය විශ්ින් කටයුත්ත නැත්තම් මේ මාර්ගය නැත්තම් ප්‍රතිපදා වශයෙන් දක්වන මේ දේ කෙරුණා නම් ඒ කෙනාට ඉතේ හටගෙන එසේ රූප බාටපත් වෙච්ච දේ ගෙවම් කරන හැටි Nirodha දකින්න ලැබෙන එක ලැබෙන අතවාසියක්. ඉබේ ලැබෙන කාරණාව. අන්නේ රූපය දැකලා රූපයේ හටගන්ම දැකලා මේ දෙකට ගත්ත ප්‍රයත්නයට හම්බෙච්ච අතිරේක ලාභයක් අතුරු ඵලයක් නැත්නම් ලාභයක් වශයෙන් හම්බ වෙන මෙසේ හටගෙන මෙසේ ගොරෝසු බාටපත් වූ රූපයේ මෙසේ නිරුද්ධ භාවයටපත් වෙනවා ඒ තමයි මට හම්බෙන ලාභේ ඒකටයි මේ සයල් එල්ල වෙලා තියෙන්නේ එතෙන්ඩයි මම යන්නේ කියන අවබෝධය සරුවචනාංශ විසින් ඒ යෝගාවචරයට සුත්තමේ වශයෙන් චින්තාමේ වශයෙන් ලබා දීලා මෙහෙවීමක් කරනවා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට පස්සේ ඒ විදිහට රූපයක මේ මුල මේ මැද මේ අග කියලා දැකීමෙන් එන එන රූපයක මුල මැද අග දැකීමේ විපස්සනාව පුරුදු කරගත්තට පස්සේ මේ තුනෙන් අන්තිමට දැකපු ඒ රූපයාගේ Nirodha දැකීමමයි මේ මාර්ගය මේ ප්‍රතිපදාව. ආයෙත් කරකිලා වැටෙන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු උත්තරේටමයි මේ Nirodha Gamini ප්‍රතිපදා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා චතුරාර්ය සත්‍ය දේශනාවේ අවසානයේට දක්වන හතරවෙනි ආර්ය සත්‍යයට අපි කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. ඒකටම කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒකටම කියනවා මධ්‍ය ප්‍රතිපදාව කියලා. ඉතින් මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවට තමන්ට මේ manussකමත් එක්ක හම්බෙලා තියෙන ශරීරය හරහා එහෙම නැත්නම් රූපය හරහා කොහොමද යන්නේ කියන එකයි මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ විශේෂණය කළ පෙනා. ඉතින් ඊ අපි වෙලා ගත්තා මේ රූප කියන ලෝකයේ කෙනෙකුට පුද්ගලයෙකුට සම්බන්ධ වෙනවා ඒක රූප රූප වශයෙන් සම්බන්ධ වෙනවා. ශබ්ද රූප වශයෙන්, ගන්ධ රූප රසයේ වශයෙන්, රස රූප වශයෙන්, පොට්ටබ්බ රූප වශයෙන් නැත්නම් ගැටීම ඇති වෙන රූප වශයෙන් රූප රූප අපිට සම්බන්ධ වෙන්නේ. ඇහැ කියන ඉන්ද්‍රිය හරහා එතකොට විසින සංසිද්ධිය කියනවා බලනවා, පේනවායි කියලා. ශබ්ද රූප අපට සම්බන්ධ වෙන්නේ කන කියන ආයතනය හරහා. එතකොට අපිට වෙන සිද්ධියට කියනවා අහනවා, ඇහෙනවා කියලා. එතකොට මේ නාසයට තමයි ගඳ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ආපాతගත වෙන්නේ මුලිච්ච වෙන්නේ එතකොට ඇති වෙනවා ගඳ බැලීම සහ ගඳ දැනීම එතකොට මේ රස රූපය ඕජාව දිවට තමයි ගෝචර වෙන්නේ ගෝචර වුණාට පස්සේ රස දැනීම රස බැලීම සිදු වෙනවා එතකොට මේ පොට්ටබ්බ රූපය ගෝචර වෙන්නේ කාය ප්‍රසාදයටයි මේ කාය ප්‍රසාදයට පොට්ටබ රූපේ ආපాతගත වෙනකොට මුලිච්ච වෙනකොට මූණට මූණ දානකොට දැන ගැනීම සහ දැනීම කියන දෙක සිදේ. මේ හයම එක හා සමානයි රූපය අවබෝධ කිරීමේදී. රූපය අවබෝධ කිරීමේ හයම අවබෝධ කරන්න ඕන. අවබෝධ කෙරුවට පස්සේ තමයි කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ රූපේ මම රූපෙට මැත් වෙලා පින්න පුළුවන් හය ආකා පස් ආකාරයක් තියෙනවා පස් ආකාරයේ ආයතන සම්බන්ධ කරගන්න ආයතන පහක් තියෙනවා ඒ ආයතන පහෙන් මේ පස් ආකාරය සම්බන්ධ වෙච්චාම මේ පෙනීම ඇහිීම ගඳ බැලීම රස දැනීම පහස ලැබීම සිදු වෙනවා මම මේව වෙන වෙනකොට මන් දා මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ කියලා අවබෝධ කිරීම අවබෝධයේ કોઈ ආකාරයෙන් සිද්ධ වුණත් ඒ පහේදිම කුසලතාවයේ දක්ෂතාවය ඇති වුණා නම් රූප පිළිබඳ දැනගත්තයි. ඉතින් මේක ප්‍රවීණයෙකුගේ දක්ෂ කෙනෙකුගේ වැඩක් වුණාට ආධුනිකයට මේක කරන්න ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් අහපු ප්‍රශ්නේදී මාර්ගය මොකද්ද ස්වාමීන් වහන්සේ ප්‍රතිපදා මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා අහන කෙනෙකුට මේ මූල ධර්මයේ හාත්පසින්ම ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි ආදුනිකයට. ඒ නිසා සර්වචන් වහන්සේ තමන් වහන්සේ කරන දීර්ඝ පරිශ්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් ආදුනිකයාගේ පැත්තෙන් බලලා කියනවා මේ හයෙන් පොට්ටබ්බ ධාතුව තමයි කයට දැනෙන පොට්ටබ්බ ධාතුව තමයි ලේසි මේක කියන්නේ. රූප ධර්ම වලිනුත් ආධුනිකයට අල්ලන්න පුළුවන් පොට්ටබ්බේ විතරයි. නැත්නම් පටන් ගන්න හොඳ තැන ඒ තමයි. මෙලෙක් තනින් එපාය පටන් අරගන්න. දයන දන තනින් එපාය පටන් අරගන්න. ඒක විස්තර කරනකොට මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා අපි ඒ ශාංශ බුරුම් භාෂාවට සම්බන්ධ කරලා කියනක සිංහලට දැම්මොත් අපි සිංහල අකුරු ගණන් හදනවා නම් පොඩි එක්කුටෙන් කොට එයාට අපි නැකතට අයන්න වැලිලෑලි ලියුවට ඒ දරුවට අකුරු උගන්වනකොට නැකතට බලන වෙලාවේදී ඉඳුල් කට ගාලා අයන්න කිව්වට සාමාන්‍යයට අයන්න තමයි උගන්වන්නේ රයන්න තමයි උගන්වන්නේ වම් අත් දකුණු අතට කරුවා රයන්න වම් අතට කරුවොත් අයන්න ඉතින් යාට ලේසි අයන්නේ පටන් අරගත්තට අයන්නේ නෙමෙයි පටන් අරගන්නේ උගන්වන්න පටන් ගන්නෙ රයන්නේ උගන්වන්න පටන් ගන්නෙ ටයන්නේ ඊට පස්සේ තමයි ඒ හා සමාන අකුරු උගන්ලා උගන්ලා ශ්‍රී අකුරට යනකොට අහ කියන්නට යනකොට අකුරු ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ආයන්නෙන් පටන් ගත්තට ආයන්නෙන් අපේ හෝඩිය පටන් ගත්තට පොඩි එකාට අකුරු කරනකොට ආයන්නෙම හැදෑරීම පටන් ගත යුතු නැහැ. ඒක පටන් ගන්නේ රයන්නේ. ඒක පටන් ගන්නේ ටයන්නේ. අන්න ඒ වගේ සරුවචනාංශي අර මහා ප්‍රඥාවෙන් රූප රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප හඳුන්ලා දීලා ආධුනිකයට නවකයට ආධිකම්මිකයට කියනවා මේ පොට්ටබ්බ රූපෙන් පටන් ගන්නයි කියලා. එතකොට මේ පොට්ටබ්බ රූපයට බහිනකොට ඊයේ කරපේකම නැවත සිහිපත් කරනවා නම් පොට්ටබ්බ වශයෙන් අපිට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු දැනෙනවා. මේ හතරමහා ධාතුන්ගෙන් චලනය පිම්බීම හැකිලිම කම්පන දක්වන වායෝ ධාතුව තමයි අනෙක් ධාතුන්ට වැඩිය දැනගැනීමේ ඉක්මනටම දර ගන්න පුළුවන්. අපහසුම ධාතුව තමයි ආපෝ ධාතුව. මේ හතරේ තියෙනවා පිළිවෙලක්. ඒ නිසා වායෝ, පඨවි, තේජෝ, ආපෝ. මේ හතරෙන් ඒ නිසා යම් ආකාරයකට ආධුනිකය පටන් ගන්නකොට මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉස්සරහට ගන්න. ඒ නිසා මේ ආනාපාන සති භාවනා පිම්බි මහැකිලින් භාවනාවේදී දෙකටම ආරම්භ වෙන්නේ මේ වායෝ පොට්ටබ ධාතුව. ඉතින් ඒකුණත් යෝගාවචර දන්නේ නැති නැත්නම් කියලා දෙන්නේ නැතුව වාඩි වෙලා හොඳට පట్టල වාඩි වෙලා සමබර කරගෙන ඇතුළට හිත දාලා මොනවද වැටෙන්නේ කියලා බලන්න කියනවා. ඒ වැටෙනකොට යෝගාවචරද බර දැනෙනවා, උණුසුම දැනෙනවා, පිඩු කරන ගති දැනෙනවට වැඩිය යම් තැනක චලනයක් තියෙනවා යම් තැනක කම්පනයක් තියෙනවා යම් තැනක පිම්බීමක් තියෙනවා යම් තැනක හැකිලිමක් තියෙනවා ඒක තමයි අර සතිය හොඳට දියුණු කරපො නැති සමාධිය දියුණු කරපො නැති හිතට අහුවෙන්නේ. ඒක යෝගාවචරය මේ මගේ හිතේ කයේ පඨවි ධාතු බලන්න ඕනේ මගේ කයේ ආපෝ ධාතු බලන්න ඕනේ මගේ කතේ තේජෝ ධාතු බලන්න ඕනේ කියලා මෙහෙවීමක් කරොත් අර සතිය නොදී වුණු තාම ලදරු මනසේ ඒ වැඩේ කරගන්න අමාරුයි. ඒ නිසා එයාට ලේසි තැනකින් පටන් ගන්න. ලේසි තැනින් පටන් අර ගන්නකොට නිකන් කට කට උත්තරයක් දෙන්න වගේ සරුවචන් ආංශයේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව ආනාපානය පිම්බි මැකිලිම තැබීමෙන් පේන්න තියෙන උන්වහන්සේගේ අත්දැකීමෙන් පොඩි අත්තලක් දෙනවා වගේ. දැන් ඒකට අපි ගත්තොත් රූප ධාතු වල රූප ධාතු මේ ප්‍රකාශිත වෙන්න පුළුවන් රූප රූප හද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන එකට බහැලා ඒකේ පොට්ටබ්බ රූපේ තියෙන පටවියාපෝ තේජෝ වලින් වායෝ දහසර පමණක් බහැලා ඒක විශාල වටිනාම උත්තරීතර වූ කෘත්‍යයක් විදිහට යෝගාවචරයට කරන්න කියලා. කරන්න ඉඩ සලසනවා. ඒක කරගෙන යනකොට යම් ආකාරයකින් ඒ යෝගාවචරයා මේ වායෝ ධාතුවේ ආස්වාස කරනකොට නාස්පුඩු පුරවාගෙන යන වෙලාව ප්‍රස්වාස කරනකොට ආසුර නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. ඒකම පිම්බීම හැකිලිම කරනකොට පිම්බීමේ අවසානයේදී ඇති වෙන මේ හුද්දටම පිම්බිලා ඇදිලා ගිය ලක්ෂණ. හැකිලීමේ පට මුලදී පේන තියෙන ඒ ඕලාරික වූ හැකිලෙන ගතිය දකිමින් දකිමින් එනේන ආස්වාසේ එනේන ප්‍රාස්වාසේ බලන්න පුළුවන් වුණා නම් ඒ පටන් ගන්නම හරි. මේ දෙකම බලන්න කියන එක නෙමෙයි මම නිදර්ශන වශයෙන් මතක් කරන්නේ. හුස්ම රැල්ල හෝ ආස්වාද ප්‍රාස්වාස වාසයේ උදරේ චලන පිම්බි මැකිලින් වශයෙන් මේ පටන් ගත්තන දැන් මේ රූප කර්මස්ථානයේට බැසගත්තා. රූප කර්මස්ථානයේට එළඹුණා. ඉතින් බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට යෝගාවචර ඉස්ලාම කරන්නේ නැත්නම් යෝගාවචරය මෙහෙවන්නේ මේ එනේන ආස්වාසය එනේන ප්‍රසවාසය දැක ගන්නා තැනටයි. ඉතින් එහෙම කරන්න හේතුව මොකද? ඒ ආස්වාද ප්‍රසවාස බල බලා ඉනකොට සද්ද නිසා හිත කැඩෙන නිසා. තමන්ගේ කයේන වේදනාවට හිත කැඩෙන නිසා. හිතවිලොට හිත කැඩෙන නිසා අර පුරුදු කරපු නැති හිත, මානසිකාර්ය හඳුනන්නේ නැති හිත, හික්වීමක් නැති හිත එනේන හැම තැනම ඇවිදින පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාචර සීලයක පිළිටවලා මේ භාවනා මධ්‍යස්ථානට ගෙනල්ලා අවට ඉන්න කට්ටියත් භාවනා කරන අය බවටපත් කරලා හිත අලුත් කරලා කියනවා මේක තමයි ඉතින් මේ පිස්සු ඇරිච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ තියෙන හිත එයා දකින දකින්න පණිනවා ඒක ගැන කලබල වෙන්න එපා තමන්ගේ හැම දන්න උප්පර වෙට්ටියක්ම දාලා ශකියාවක්ම දාලා දක්ෂකමක් දාලා යම් ආකාරයකට එනේන හුස්ම බලා ගන්න පුළුවන් වෙනද ඒ ආකාරයට කරන්න හැබැයි හිත දැඩි කරගන්න එපා සද්ද වලට වෛර කරන්න එපා. හිතවිලි වලට වෛර කරන්න එපා. වේදනාවට වෛර කරන්න එපා. ඒවා ස්වභාවයි. දැන් තියෙනව අතරමැද හැකියාවට හැකිතරම් පහසුකම් දීලා එනේන හුස්ම ආස්වාස් වශයෙන් ප්‍රස්වාසයෙන් දැක ගන්න ආසුලෝ කරගෙන යන්නේ කියලා. නැත්තම් පිම්බීම හැකිලිම දැක ගන්න ආසුලෝ කරගෙන යන්නේ. ඉතින් මේක කවදාකවත් කාටවත් ඉඳගත්ත ගමන් රිදි තටියක තියලා මෙන්න ගන්න කියලා දෙන තෑග්ගකට හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අර සද්ද මැද වේදනා මැද හිතවිලි මැද নানা ප්‍රකාර උපක්‍රම මාර්ගයෙන් ප්‍රතිපදා මාර්ගයෙන් ක්‍රමසහවිදි මාර්ගයෙන් තමයි මේ පිම්බීම හැකිලිම ආස්වාස ප්‍රසවාසය අදට වැඩිය හෙට මේ පරියන්කට වැඩිය ඊගා පරියන්කේ එන ආකාරයකට පෙළ ගහ ගන්නවා කියන එක ලීසි නෑ. ඒ හේතුව මොකද අපේ හිත මෙතෙක්කල් රූප ආස්වාදයේ යෙදුනේ කාම ගුණයන්ගේ යෙදුනේ නිසා පැනපැන යෑමෙන් තමයි රූපෙන් රූපයට පැනීමෙන් තමයි ආස්වාදේ ලැබුවේ. එකම රූපයක බොහෝ වෙලා ඉඳවීම හිතට දඬුවමක් වගේ. ඒක කොහොමඩක්වත් කැමති නැහැ. ඒක හරියට මේ කැලේ හිටපු මීහරකෙක් ගෙනල්ලා වැල්පටකින් කනුවක බැඳා වගේ. එහෙම නැත්නම් ජහසේ සැරිසරින් හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා පුංචි කූඩුවකට දාලා දොරහුවා වගේ. එයා කැමති නෑ කොහොමඩක්වත් ඒ අර මෙතෙක් කල් තිබුණේ වල්බూరు නිදහස. මේ වගේ හික්මීමකට ගන්න. නමුත් යෝගාචරය සීලක පිළිట్లా බුදුන් කෙරේ දද්දාව ඇති කරගෙන කුසල ඡන්දය පහළ කරගෙන සිය සම සද්ධාාවක් ඇති කරගෙන සීලයක් තියාගෙන උත්සාහයක් ගන්නවා මේක හික්මීම මාර්ගයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් පුළුවන් ද එහෙම නැත්නම් මම මෙතෙක් කල් කෙරුවේ හිත පණින රිලවුන්ට ඉනිමම් බඳින එකයි. নানা ආකාර රූප ශබ්ද ගන්ධ රස ගෙනල්ලා මෙයා පෝෂණය කරපේකයි. දැන් බලනවා මේ රූප ශබ්ද ගන්ධ රස වලින් පොට්ටබ්බ තුලින් මේ පොට්ටබ්බේ පමනක් තියක්. ඊටවට හරි පෙරලි. එනිසා යෝගාවචර ජීවිතයේ මේ ආරම්භය මේ මංගල අවතරණය ගොඩක් දුෂ්කරයි. ඒක නිසා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒක ඉබේ හම්බ වෙයි කියලා. නමුත් යම් ආකාරයකට අපි බල හිතමු කරන ප්‍රයත්න නිසා නැවත නැවතත් ආස්වාස ප්‍රසවාස දැක ගන්න අසුළු තත්යකට ආනාපාන මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්යකටපත් උනායි කියලා කියන්නේ මහ විශාල මේ අමාර්ථාවක් අමාර්ථත්වයක් ඒක නිදර්ශනයක් වශයෙන් ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ ඔරුවක් තෙප්පමක් දියත් කරන වෙලාවේ මුහුදෙදී මුහුදට දියත් කරන වෙලාවේදී සාමාන්‍ය සම්ප්‍රදාන කුල මාළු ගම්මානවල ඒ වාරගම් කාලෙදී මුහුදට දාන්නේ නැහැ. ඒක හිතුවක්කාරය කරන වැඩ මිසක සාමාන්‍ය කරන්නේ නැහැ. ඉතින් වාරගම් හුලං ගියාට පස්සේ ඒ වෙරළේ ඉන්නවා දනමුත්තෙක් හරියට ඒක වෙලාවක් තියෙන ඔක්කොම වගේ ඔරු දියත් කරන වෙලාව. ඉතින් දනමුත්ත ඔරුවේ ඉන්න ඔක්කොම දිහිවර එකතු කරගෙන ඔරුවේ නගින්නේ දෙන්නයි. නමුත් ඔරුව දියත් කරන වෙලාවේ 10 15ක් එකතු වෙනවා. එකතු කරලා එයා හරියට රැළ ගණන් කරලා කියනවා දැන් මේ යන රැළට පස්සේ තා ඊගාවට එන රැළ තුනි. ඒක බින්දෙනවා සැර අඩුයි. ඒගොල්ලෝ දන්නවා ඒකේ ඒ චක්‍ර ක්‍රමය. ඊට පස්සේ කියනවා මම මේ රැළ එනකොට සංඥාවක් කරනවා. අපි සීළු දෙනා එකතු වෙලා මේ වත්තු මේ ඔරුව මේ තෙප්පම වතුර ඇතුළට පුළුවන් තරම් කරවටක් වතුරට යනකම් තල්ලු කරන තල්ලු කරන යන්න අර රැළ අඩු වේගය තියෙන වෙලාව බලලා පුළුවන් තරම් තල්ලු කරනකොට නැගලා මූදු මාළු වලන්න යන දෙන්න විතරක් ඔරුවට නගිනවා අනික කට්ටිය කොට තුරුගෙන එනවා. නමුත් ඊගාවට එන රැළ තරයි. ඉතින් ඒ නිසා නැග්ගපු ගමන් අර දෙන්න ඕනේ ඔරුව හරියට රැළට කෙලින් තියාගෙන පැත්ත වැටෙනොත් ඔරුව හැරෙනවා තෙපම් පෙරලෙනවා රැළට සමාන්තර වුණොත් පෙරලෙනවා හරියට කෙලින් ඔළුව තියාගෙන රැළට මුහුණ දාගෙන පටන් ගන්න ඕනේ හබල් ගන්න බොහෝම සීක්‍රෙන් හබල් ගන්න වෙනවා හබල් ගන්නකොට අර නොගැඹුරු මුහුදේ කරවටක් වතුර තියෙන මුහුදේ රැළ බිඳීම හරි සැරයි. නමුත් ඇඹුරට යන්න යන්න යන්න යන්න රැළ බිඳෙන්නේ නැහැ. ඈතට යන්න යන්න රැළේ වේගයේ ඡණ්ඩපරස ගතිය නපුරු ගතිය අඩුයි. ඉතින් අර නැගපු දෙන්න කරන්නේ නැගපු වෙලාවෙ ඉඳලා දිගටම හබල් ගාලා ගාලා ගාලා අර රැළි රැළ දෙක තුනක් ඇතුළට ගම මොහොත ඇතුළට ගියාම අර තරම් රැළ දරුණු නැහැ. අර තරම් රැළ නපුරු නැහැ. ඉතින් එතනට පුළුවන් ඊට පස්සේ දිගට යන්න. එතෙන්ට යනකම් අර තල්ලු කිරීමට උදව් කරපු කට්ටිය බලන්නේ. බලහන් ඉඳලා ඒගොල්ලන්ට පුළුවන් නම් කෙලින්ම රැල්ට කෙලින් තියාගෙන තෙප්පම පැදගෙන පැදගෙන ඊට පස්සේ දන්න ඉති කට්ටියට කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ තව උරුවක් දියත් කරන්න පටන් අරගන්නේ. ඒ වගේ දියත් කරපු ගමන්ම විශාල හබල් ගෑමක් කරන්න ඕනේ. ඒක මේ ඊයේ අපි හොඳට උරුව දියත් කරයි කියලා අද නිකන් ඉඳලා උරුව දියත් කරන්න බෑ. අදත් තරහා සමාන වේගයකින් හබල් ගන්නවා. හෙටත් කරන්න ඕන. අන්නේම කරලා කරලා කරලා කරලා තමයි මේ අර තුනී වතුරේ සල බින්දෙන වතුරේ ඉඳලා නොබින්දෙන රැළ දක්වා ගැඹුරු හොඳට ඔරුව ගෙනියන්නේ. ඒ වගේම තමයි හැම කෙනාම පටන් අර ගන්නකොට මේ රාගයෙන් අභිභූත වෙච්ච මේ හිත රාගයෙන් පරියාදින්න උචිත හිත රාගයෙන් රත් වෙච්ච හිතේ මේ සති ගැම්මක් ඇති කර ගන්නවා කියනකොට නැත්තම් ආස්වාද ප්‍රසවාස වගේ උදාසීන අරමුණකට හිත අල්ල බැඳලා තියා ගන්නවා කියන එක හැමදාම ප්‍රයත්නයෙන් කළ යුතුයි. අන්නේ විදිහට ප්‍රයත්නයෙන් කරලා මැදට යනකම් මුහුද මැදට යනකම් හරියට රළට අංශක 90ට තියාගෙන පදින්න පුළුවන් නම් ඒ දින හොඳ මාළුකාරයෙක්. ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට ඒ ගොරෝසු එන ආශාර ප්‍රසවාස එනේන එක මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය කියලා හරියට රැළ ගහනකොට රැළට විරුද්ධව හබල් ගෑම වගේ එන එන ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරමින් විතක්කේ පවත්වන්න පුළුවන් නම් අරමුණට හිත නංවන්න පුළුවන් නම් ඒකට කියනවා මේ රූපය දැනගන්නවායි තමන්ගේ මූල කර්මස්ථානයේ මෙන්න ආස්වාසය මෙන්න ප්‍රසවාසය කියලා. ඉතින් මේක මේ දැන ගැනීම තහවුරු කිරීම සඳහා මේ ආස්වාසය ආස්වාසය උතු ප්‍රසවාසය ප්‍රසවාස වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමේ කටයුත්තේදී ආස්වාසය කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ රූපාකාරයක් ආස්වාසය ආස්වාස වශයෙන් දැන ගැනීම කියන්නේ නාමාකාරයක් ඊට පස්සේ ඒත් එක්කම වහාම ප්‍රස්වාසය එනවා ප්‍රස්වාසය කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ රූපාකාරයක් ඒක ප්‍රස්වාසය කියලා දැනගන්න එක නාමාකාරයක් ඒක නිසා ආස්වාද ප්‍රසවාස දෙක මෙනෙහි කරනවා කියන එකට දෙන නම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. එන එන ආස්වාසය එන එන ප්‍රස්වාසය නම කියලා කතා කරන්න පුළුවන් නම් ආස්වාස වැඩපිළිවෙල ස්වභාව සිද්ධයි. සමහර විටක හිතලා කරන්නත් පුළුවන්. නමුත් මෙතෙන්දී අපේක්ෂා කරන එක සබහා සිද්ධ වෙන්න දෙන්නේ කියලා. සමා සාමාන්‍ය විදිහට යන්න දෙන්න කවදාකවත් ඒක ආශ්වාස කරන්න එපා. එතකොට එතනත් නාම ධර්ම පටලවිල්ලක් වෙනවා. ඒතන නාම ධර්ම පටලවිල්ල ගලව ගන්නවා. හිතලා හුස්ම ගන්න යන්න එපා. හුස්ම ස්වභාවයෙන් එනවා. එතකොට එන ආස්වාද ක්‍රියාවලිය ආස්වාද ක්‍රියාවලියයි ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා දන්නකමට කියනවා නාම ධර්ම කියලා. එතකොට එතෙන්දී නාම රූප දෙක මේ මේමයි කියලා දන්නවනම් ඊට පස්සේ ඒත් එක්කම අභියෝගයක් කරන ප්‍රස්වාසයන ප්‍රස්වාසය එනකොටම දන්නවා මේ ප්‍රස්වාසයයි ආස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි. මෙන්න මේ ගැම්ම මේ මේ තියෙන එකලස එක දිගට හොඳට 10 15 බලන්න පුළුවන් නම් එන එක මෙනෙහි කරන්න පුළුවන් නම් ඊට පස්සේ තප්පර 10 15 බලන්න පුළුවන් විනාඩි 10 15 බලන්න පුළුවන් නම් හිතාගන්න කොච්චරක් මේ දක්ෂකමක් එන්න ඕනේද ආස්වාද ප්‍රසවාසයේ ජීවන යාත්‍රා පැවැත්වීම සඳහා ඉබේ සිද්ධ වෙන දේ එන එන එක අන්‍ය විහිිත නොවි ශබ්දයට දුවන්නේ නැතුව වේදනාවට දුවන්නේ නැතුව හිතවිලට දුවන්නේ නැතුව මේකත් හඳුනාගනිමු. කොච්චර දුරට කියනවා නම් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් හඳුනා ගන්නා තරමට විෂද භාවයක් දක්ෂ භාවයක් තියෙනවනම් ඒක නොපිරිහෙලා වාර 10ක් 15ක් කරන්න පුළුවන්. නැත්තම් තප්පර 10ක් 15ක් කරන්න පුළුවන් නම් විනාඩි 10ක් 15ක් කරන්න පුළුවන් නම් එයාට ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ දක්ෂකම ඒ පවත්තන්න පුළුවන් වෙලාව හැටියට සිද්ධ වෙනවා. මේක ඉතින් කාටවත් වෙන කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේ විදිහට කියන එක විතරමයි කළ හැක්කේ. ඒක වුණත් එක පිළිගනිද නැද්ද? ඇයි මෙච්චර මේකට දඟලන්නේ කියන එක ඕන කෙනෙකුට සැක හිතන්න පුළුවන්. ඉතින් මෙතනදී බහුසුත භාවයේ සඳහා තව ටිකක් මේකට තොරතුරු එකතු කරනවා නම් ඒ ආස්වාස් ප්‍රස්වාසයේ හිත පැවැත්වීමට පුළුවන් වුණාට මේ ආස්වාසේ මේ ප්‍රස්වාසයේ කියලා වෙන් කරගන්න බැරි නම් ඒ එන ආනාපාන සති භාවනාව සමතේට බර එකක් බවත් එනේන ආස්වාසේදී මේක ආස්වාසේ මේක ප්‍රස්වාසය කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ඒක විපස්සනා බවත් දල වශයෙන් මෙතෙන්දී හිතා ගන්න පුළුවන් නිසා යම් කිසි කෙනෙකුට එනේන ආස්වාද ප්‍රසවාස වෙන්කොල්ල හඳුනා ගන්න බැරි නම් පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. යාට හිතා ගන්න පුළුවන් මගේ චරිතය හැටියට මම මේ ආනාපාන සතිය කෙරෙන්නේ කරන්නේ යෙදෙන්නේ සමතේට බරවයි. තව සමහරෙකුට පුළුවන් හොඳට වෙන් කළ දැනගන්න නෑ මේ ආස්වාසය යාගේ මේ මේ පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. මේ ප්‍රස්වාසයේ ආස්වාසයේ මේ මේ ලක්ෂණ වලින් වෙනස්. සමහරට ආස්වාසයේ ගැටෙන්නේ මගේ වම්නාස්පුඩුවේ ඇතුල් පැත්තේ තමයි ප්‍රශ්වාසයේ දකුණු නාස්පුඩු වෙන්න පුළුවන් නැත්නම් එතනම වෙන්න පුළුවන් අන්නේ හැපෙන තැන ඒක දෙන වින්දනය අත්දැකීම මෙන්න මේ විස්තර සහිතව පේනවනම් එකම ආනාපානේ තමයි එතකොට ඒක සම විපස්සනාට බරගතියක් තියෙනවා ඒ නිසා කමඨහං සුද්ධ කරනකොට ඒ විපස්සනාවට ලැබියාවක් දක්වන යොමුක් දක්වන ගුරුවරු නැවත නැවතත් ප්‍රශ්න කරනවා. ඉඳගත්තර පස්සේ යෝගාවචරය ඔය මොකක් හරි නරියයි බල්ලයි කතාවක් පටන් අරගන්නවා. කමටහන් සුද්ධ කරන්න ගියාම ඉතින් කියවනවා පල්ලහැලි වෙච්ච දේවල්. ඉතින් අහනවා හරි මොකද්ද භාවනාව? අයියෝ භාවනාව නම් ආනාපානෙ. එහෙනම් ඒකට ආනාපානෙ කරනකොට කොහොමද බහන්නේ? නේ නේ යනකොට මට සද්දයක් මතුවෙනවා. යනකොට මට ආලෝකයක් මතුවෙනවා. යනකොට මට නැති වෙනවා. නේ නැති වෙන්නේ ඉස්සරලා පේනකොට කොහොමද පේන්නේ? ඒකට තල්ලු මරලා අනම්මනම් ඉතින් බොහෝ අමාරුවෙන් තමයි අර අත්‍යන්ත වූ අත්‍යවශ්‍ය වූ කාරණාවට යෝගාවචර හිත බස්ස ගන්නවා කියන එක ඒක අර මොන්ඩිසෝරි පන්ති ළමයෙකුට රයන්න කියලා දෙන්නා වගේ තමයි. එයා දන්නේ නැහැ රයන්න ඉගෙන ගන්න කියලා තේරුම යාර තේරෙන්නේ නැහැ. රයන්න ඉගෙන ගන්න කේ තේරුමක් ඇත්තේ නැහැ. ඉතින් අර පන්තියේ මල කරදරේ වෙලා අකුරු ගන්නන ඉතින් අකුරු ඉගෙන ගන්න. මොකේද කියලා දන්න. අන්න ඒ වෙලාවේදී ගුරුවරයාට ලොකු වගකීමක් එනවා. මේ දරුවා කවදා හරි ඉතින් පුරවැසියෙක් බවට පත් කරනට අකුරු දැනගන්න එපායි. ඒ වගේම තමයි මේ කමඨහනක යන මනුස්සයා ඉස්සලාම අඩු ගානේ නාම රූප පරිච්ඡේද ඥානය කියන මේ පළවෙනිම ඥානෙවත් ලබා ගන්න තමයි මේ කතා කරන්නේ අතවල් නඩු අංකය අයියේ නඩුවේ මෙන්න සාක්කිය කියලා හරියටම උසාවිදේ කියන්න පුළුවන් නම් එයාට නීතිඥයෙක් අවශ්‍ය කරන්නේ නැහැ. නීතිඥයෙක් අවශ්‍ය කරන්නේ මේ උසාවියේ කතා කරන බව දන්නෙත් නැහැ උසාවි භාෂාව දන්නෙත් නැත්නම් ඉතින් අපිට සිද්ධ වෙනවා නීචිඥ කරා යන. ඉතින් නීචිඥ කිව්වොත් මට ඉංග්‍රීසි උසාවියක් ඕනයි කියලා නඩු කතා කරන මිනිහා දන්නේ නැහැ මොන අපබ්‍රංශයක් කතා කරනවද. ලේමනස්යාගේ වෙනුවෙන් වෙන කෙනෙක් කතා කරන්නේ. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව තමන්ම නඩුවට කතා කරනවා නම් එයා හරියටම ලෑස්තිලා යන්න ඕනේ. මගේ නඩු අංකය මෙච්චරයි. ඒකට කතා කරායි කතා කරුවට පස්සේ හරියට ඒ කාරණාව කියනවා කියන එක භාවනා කරනට වඩා හාත්පසම වෙනස් එකක්. ඒක තියෙන කෙනාට 1 2 3 4 පිළිවෙලට වගේ යන්න පුළුවන්. ඒක නිසා මේ කියන විදිහට මේ මාර්ගයට බැස ගැනීමේදී තමයි මේ කතා කරන්නේ මොකද්ද? ඒ කතා කරන එකට මෙනෙහි කරන්නේ කොහොමද වැටහෙන්නේ කොහොමද කියලා මතක තියාගන්න කිසිම කෙනෙකුට කවදාකවත් මේක කිය යුතුයි කියලා අවබෝධයක් නම් එන්නෙමත් නෑ ඒක බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් කියලා දෙන්න ඕනේ. භාවනා කරලා මේ ටික කරන්ඩ කරලිවල මේක දැක්කට පස්සේ මෙන්න මේ තාලය අරමුණ මේකයි මෙනේ කිරුවේ මෙහෙමයි මට වැටුනේ මෙහෙමයි උදාහරණයක් වශයෙන් කරනවා මම බැලුවේ ආස්වාසය මම ඒක ආස්වාසය කියලා මෙනෙහි කරා මට මෙනෙහි කරනකොට ආස්වාසය සීතලට වැටුණා එතකොට ප්‍රස්වාසය මත උනා මම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා මට උණුසුමට වැටුණා ආන් මේ විදිහට මේ එක අරමුණට අවශ්‍ය පැතිකඩ තුන අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ කොහොමද ඒකේ අත්දැකීම මොකද්ද ඒ වගේම ඊගාවටම එනවා අනිත් පැත්තේකේ ඒක එනකොට ඒක අරමුණු කරනවා ඒක මෙනෙහි කරනවා ඒක වැටහිච්ච ආකාරය කියලා මේ ටික කියන්න පුළුවන් නම් ඉතින් යෝගාවචරයට ජීවිතය පිළිබඳ ව්‍යාකරණේ පටන් ගන්න. මොන්න දැනුම තිබුණත් <clears throat> මොන තරම් උසස් මට්ටමකටපත් උනත් මේ ප්‍රසුබීමට අදාළව කතා කරනවා කියන එක කියන කාරණාව අහන්නගේ පැත්තෙන් කල්පනා කරලා sannivedana කරනවා කියන එක අතින් අපි අන්තිම දුර්ලයි ඒකයි මම හිතනවා ගොඩක් දික්ක සාධනවලු තියෙන කුණු හරබ කතා කරන්නේ යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් ඉතින් කියන්න ගියාම ඉතින් කැත්තෙන් පොල්ලෙන් තමයි රණ්ඩු වෙන්නේ. කිසි දවසක බලන්න ප්‍රශ්නයක් ආපම උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා? ඔය අපේ ධම්මනසන්ති ආමතු ඉන්නෝට කියනවා ඔය මේ ආටිකල් කියලා අපේ හිටියා පාරන හොඳ දොස්තර මහත්තයෙක් හරියට සංඝයාට උදව් කරනවා. ඒ සංඝයා ඒ කියනවලු ඒ ආටිකල් මහත්තයා කියනවා ධම්මසත්‍ය හමුදුරන්ට ස්වාමීන් වහන්සේ කිසිම සංඝයා වහන්සේ නමකට ඇයි මේ ස්පිරිතාලාවේ මොකටද මොකද්ද රෝග ලක්ෂණ කියන එක කියන්නම තේරෙන්නේ නැතිලු. ඇහුවොත් එහේ මොකද ස්වාමීන් වහන්සේ මේ ආවේ කියලා මහත්යෝ මේ චතුරාර්ය සත්‍ය මෙහෙමයි ආර්ය අෂ්ටාංග මාර්ගය මේකයි සීල් සමාදන් වුණොත් මේකයි භාවනා කරොත් මේකයි කියලා මේ ඇවිල්ලා තියෙන අර විශාල පොලිමක් කියනවා. ඒ හාමුදුරු ඉස්සලම ගන්නවා. ඇයිලාන මොකද හාමුදුරු කැක්කම ඉන්නකො පොඩක් ඉන්නකො අපි මේ මෙහෙමයි මෙහෙමයි. ඉතින් අර දොස්තර මහත්තයා තේරෙන්න පටන් අර ගන්නවා. මොන තාලෙන්වත් බෑ කාරණාවට ගන්න. ඊට පස්සේ පළවෙනි බෙහෙත් තුනෝ දීලා බෙහෙත් ටිකක් දීලා ආපහු ඇවිල්ලා ඇහුවොත් එහෙම මේ බෙහෙත් ගුණාංග ගුණාගුණ මොනවද කියලා කොහෙදෝ යන කතාවක් ඇති. කිසිම සංඝයා වහන්සේ නමකට බැරිලු ඇයි ආවේ? මොකද්ද තියෙන කැක්කුම? මොකද්ද තියෙන පිපුරුම? කියන්න දන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙනවා නම් ඔච්චරම කතා කරන දෙයක් නෑ මේ ලෝකේ. ඔය කියන දේ වෙනුවට මේ නරියයි බල්ලයි කතා කරන නිසා තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරත් sannivedanayak නැත්තේ. ඒ නිසා මේ මාර්ගයට වැටෙනවා නම් නැත්තම් අපි කියන මේ ත්‍රිපටිපන්න ගුණය එනවා නම් ඒ වෙනසට මේ කමඨහං සුද්ධ කිරීම කියලා අපි මේකට කියන්නේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඉතාමත්ම වැදගත්. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මේ රාගයේ කපන මාර්ගයේදී රාගය වැඩෙනවා. මේ මොකද්ද කියන්න යන්නේ? මොකද්ද මං sannivedana කරන්න යන්නේ කියන එක දන්නේ නැහැ. එතන ගිහලා කල්පනා කරනවා නම් හිතේක වටනා කාලේ නාස්ති කිරීමකුත් වෙනවා. ඒ වගේම අර නන්නත්තර වෙච්ච හිතට මේ ඉනිමම් බැඳීමක් වෙනවා. මෙන්න මේ ටික කියන්න ඕනේ කියලා. එල්ල කරගත්ත නම් හරියට කියා ගන්න පුළුවන් නම් එතෙන්දි කියනවා භාවනා ජීවිතෙන් 50ක වැඩි කරයි. මම අද මේ පඬිතුකෝ කතා කරලා මම බුරුම කියලා මාස 18ක් බැනුම් ගවුවා. නැහස 18ක් බැනුම් ගාව හැමදාම මේ ස්වාමීන් බැනලා ඉලව ගන්නවා. කමඨාන සුද්ධ කරන්න තේරෙන්නේ. ඉතින් ඒ කියලා දෙන්නෙත් නැහැ. ඒක නිසා හරි මේ වෙහෙස කර තත්වයක් හැබැයි දන්නවා. වෙන කරන්න ක්‍රමයක් නැහැ. කවදා හෝ ඒ ස්වාමීන් කියන දේ කියන විදියට උත්තර දෙන්න බෑ. එනකම් මට ඉන්න වෙනවා. හරි අමාරුයි ඒක පුහුණු කරනවා කියන එකයි. පුහුණු කරන්න උත්සාහ නොකරනවා කියන එක නෙවෙයි. නමුත් මේ නිවන් ලබන්නට යන කෙනෙක් මේ නාම රූප පරිච්ඡේඥානෙ දැනගන්න හදන කෙනෙක් එහෙම නැත්නම් මේ සම්මා මේ සුපටිපන්න වෙන්න හදන කෙනෙක් ප්‍රතිපදාට බැඳ ගන්න හදන කෙනෙක් මේ වගේ ව්‍යාකරණ හදන්න වෙයි භාෂාව හදන්න වෙයි sannivedana ඕන වෙයි කියලා කවදාක හිතන්නේ හිතන්නේ උගත් දන් දීලා පින් තියනවනම් වැඩි හරියයි ඇත්තටම පින් කියන්නේ ඕකට තමයි කුසලතාවය කියන්නේ ඕන ඕකටයි දක්ෂතාවය කියන්නේ ඒකටයි. නිසා සරුවචන් වහන්සේ විතර පෞරුෂත්වයක් මේ විදිහට සියලු අංග සම්පූර්ණ හැම පැත්තෙන්ම හදන ප්‍රතිපදාවක් වෙන කිසි කෙනෙක් ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා මේ පටන් ගන්නකොටම ඒ ටික හදාගත්තොත් ඊට පස්සේ හරි ලේසි හදාගත්ත පෙත දිගේ අනේක ලේසි. ඉතින් යම් විදියකට යෝගාවචරයට කියන්න පුළුවන් නම් මම කරන්නේ මිමි මෑකිලිම නැත්තම් මම කරන දක්මන මම කරන්නේ ආනාපානේ මෙන්න ආස්වාසය මත උනා මම මෙන්න මෙහෙමයි මෙනේ කරේ මට මේක මෙහෙම වැටහුණා ප්‍රසවාසය වැටුණා මත උනා ඒක ඉතින් ස්වයන් සිද්ධව ස්වභාව සිද්ධයි මම මේ විදිහට මෙනෙහි කරා මෙන්න මේ විදිහට වැටුණා කියලා මේ ටික කියා ගන්න තරම් කලීලියක් වෙනවනම් ඒක යෝග ජීවිත විශාලම ව්‍යාකරණ බවටපත් වෙනවා ආධ්‍යාත්ම ගමනේ පිටකොන්ද බවටපත් වෙනවා අන්න එතෙන්ට ගියාට පස්සේ ඒ විදිහට Tamanට සාහතික කරලා විශ්වාසනීය විදි විශ්වසනීය විදියට මට 10ක් 15ක් වුණත් විනාඩි මේ ආනාපානෙ ඉන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ තමයි සරුවච්චන් වහන්සේ මේ රූපයාගේ සමුදේ බලන්න කියන්නේ. වෙන විදිහකට කියනවා නොකිය දැන් ඔය දකින්නේ ගොරෝසු වෙච්ච ආස්වාසිය. දැන් ඔය දකින්නේ ගොරෝසු වෙච්ච ප්‍රසවාසය. ඒ නිසා දැන් ඒක දැන් ඊගාට එන ආස්වාසිය තමයි දන්නවනේ බලන්න පුළුවන් කියලා. එහෙමනම් ඒ ගොරෝසු වෙන්නේ ඉස්සරලා හිටෙන්ද ගිහිල්ලා ඒක දිහා බොහෝම සාදරව එච්චර පමා වෙන්නේ නැතුව අප්‍රමාදීව මේක කොහොමද පෙළ ගැහෙන හැටි බලන්න. ඊගාට ප්‍රස්වාසයත් තමයි දන්නව පැහැදිලිවම දැන් හිත අන්‍ය විහිිත වෙන්නේ නැහැ. සද්දට වේදනාවට හිතට දුවන්නේ නැහැ. ආශ්වාසයෙන් ප්‍රස්වාසයට යන තරම් කීකරු. යහයන ඊගාවට කරන්න තියෙනවා තමයි ප්‍රස්වාසය දැනෙන නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට එන්න කොහේ ඉඳලා දෙන්නේ කොහොමද ඒක පෙළ ගැහෙන්නේ කියලා ප්‍රසවාසයේ මුල බලන එක. රූපේ හටගන්ම බලන එක. ඉතින් යම් කිසි කෙනෙකුට රූපේ නැත්නම් අපි මේ ගන්න ආස්වාසය නැත්නම් මේ ප්‍රස්වාසය නැත්නම් පිම්බීමේ හෝ හැකිලීමේ හට ගැනීම දකින්න පුළුවන් නම් ඒකෙන් හොඳටම සාතික වෙනවා යා ඊට ඉසලා අරමුණ දැකලා ගොරෝසු එක දැකපු කෙනාට පමණයි නිසි උපදේශ ලැබිච්ච කෙනාට පමණයි මුළු බැලීමේ හැකියාව තියෙන්නේ ත්‍රිපකේ තියෙන්නේ මේ බොහෝම පටිච්ච සමුප්පන්න ක්‍රමයක්. රූපේ දකපු කෙනාට පමණයි උපදේශය හරියට ලැබිච්ච කෙනාට පමණයි රූපේ හට ගන්නවත් එක රූපේ බලන්න පුළුවන්. හට ගන්න දකින්න පුළුවන් නම් රූපේ දැක්කා කියන එක ඉබේම කියවෙනවා. ආස්වාසයටත් එච්චර ප්‍රසවාසයටත් එච්චර. ඒ විදිහට එනේන රූපයේ ආස්වාසය වේවා ප්‍රසවාසය වේවා නැත්නම් මූල කර්මස්ථානේ හට ගන්නවත් එක බලන්න පුළුවන් නම් එතකොට මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ රූපයේ හට ගැනීමට ਸਰබලධාරි දෙවියෙක් නැහැ. එහෙම නැත්නම් පරමාත්මයකින් සිද්ධ වෙනව නෙවෙයි රූපේ හටගන්නේ එක්ක නාමකින් එක්ක රූපකින්මයි. ඒ නිසා මේකේ කිසිම গুপ্ত දෙයක් නැහැ. ගූඪ දෙයක් නැහැ. මේක එහෙම ගූඪ වෙන්නේ গুপ্ত බවටපත් වෙන්නේ මේක නොබෙලුවොත් තමයි. ඒ නිසා සරුවච්චන් වහන්සේ හොඳට අපිට ඉඩ දෙනවා අහනවා රූපේ බලනවා කියලා කියන්නේ මේ හොඳට විනාඩි 10ක් 15ක් එක දිගට ආස්වාද ප්‍රසවාසය බලාගෙන ඉන්න පුළුවන් නම් මේ ආස්වාසේ ප්‍රසවාසයේ හැර මේ වෙලාවේ Tamange හිතට වෙන කිසි අරමුණක් එන්නේ නැත්තම් ඒකෙන් පේන්න තියෙනවා සම්පූර්ණ නාම රූප ධර්ම දෙකේ පිරිසිදුවක් දැන් තමයි තියෙනවා. හිත යෙදිලා තියෙන ආස්වාස ප්‍රස්වාසයට ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා හොඳට කියාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඒ බලන විනාඩි ගාන තුළ තප්පර ගාන තුළ නැත්නම් ආස්වාස් ප්‍රසාර රැලි කාල තුළ ආත්මයක් එහෙම නැත්නම් මේට වැඩිය දකින්න බැරි හරපද්ධතියක් මදයක් මොකක්වත් නැහැ. හොඳට ආස්වාද ප්‍රසවාසයේ බලන්න පුළුවන්. ඒ බැලීම නිසා පසුකාලීන ආචාර්යවන් සඳහන් කරන මේකේ ජීවාත්මයක් කියලා Tamanටයි ති නොපෙනෙන ගූඩ වෙච්ච මූල හරයක් වෙන ඇතන පේන ආනපානෙ බලන්න පුළුවන්. එතකොට එතෙන්දී මූලික වශයෙන්ම ජීවාත්මය කියන එක කැඩීමක් සිදු වෙනවා හුස්ම දිගේම ඉන්නකොට කොච්චර කැඩනවද කියනවනම් ඒ පුද්ගලයාට මේ ආත්මය රැක ගැනීම සඳහා ආත්මය ඇතයි කියලා හිතාගෙන මූලාව රැක ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ රාගය, ద్వේෂය, මෝහයත් නැහැ. ඒ රාගය, ద్వේෂය, මෝහය නිසා ඇතිවෙන ආත්මයක් ඇත්තේ කියන ඒ දෘෂ්ටියත් එන්නෙන් දුර්වල වෙනවා ආස්වාද ප්‍රසවාසයේම හිත පවත්නකොට. බොහොම ගැඹුරටම සිද්ධ වෙනවා. ඒ කිසිසේත්ම මේ ස්ත්‍රී පුරුෂ භාවයක් පැවිදි පැවිදි භාවයක් මොකක්වත් නැහැ ආස්වාස ප්‍රස්වාසයේම එක දිගට තප්පර ගාණක් පවත්වන්න පුළුවන් නම් ඒ කාලය තුල තමන්න තියෙනවා පෙන දේ පේන දේ සිද්ධ වෙන දේ හරියට පිරිසිදු වීදුරු කැලක් කරා බලනවා වගේ පේනවා නොපෙනෙන මදයක් හරයක් මොකක්වත් නැත්තේ ඒ තුල ක්‍රියාවලියක් දිහා බලාන සිටීමක් මිස මම එක්කෝ මාගේ කියා ගන්න දෙයක් හරියට නැහැ ඊට පස්සේ මේ මතුවෙන මතුවෙන රූපය ඒ වාගේම නාම රූප ධර්මනේ මිස ඒක කාරක මූලික දෙවි කෙනෙක් හෝ ගුණ ධර්මයක් නැහැ කියලා තේනකොට පරමාත්මයක් නැහැ කියලා තේරෙනවා. ජීවාත්මයක් ඇත්තෙත් නැහැ පරමාත්මයක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සලා රූපේ දැනගෙන රූපයේ මුලත් එක්ක ඒ රූපෙට එන දේ දකිනකොට මේ දෙක ඥාන දෙකක් විදිහට අපේ පොතේ සඳහන් කරනවා රූපේ රූපේ මූණට මූණ දාලා මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා දකින්න පුළුවන් ගැතිල කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාමේසා රූපේ වෙන්කොට දැනගැනීමේ ඥානය. ඊට පස්සේ නාමයේ මුලත් එක්ක නාමයේ දක්වන්න පුළුවන් නම් සමා වෙන රූපේ මුලත් එක්ක රූපේ දක්වන්න පුළුවන් නම් ආස්වාස් වශයෙන් ප්‍රස්වාස් වශයෙන් ඉගෙන ගන්න පච්චේ පරිග්ගා ඥානෙ. සප්පච්චේ පරිග්ගා ඥානෙ රූපයේ ප්‍රත්‍යත් එක්කම රූපේ දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එන එන ආස්වාසේ එන එන ප්‍රස්වාසේ හට ගන්නා තන 100ක්ම නෙවෙයි හට ගන්නා පැත්ත දැක ගන්න අසුලව භාවනා කරනකොට මේකෙදී යෝගාවචරය මේ මුළු බුද්ධ ධර්මයේම තියෙන පටිච්චසමුප්පාදයේ පිඩු කරලා හදාරීමක් කරනවා. ඊසාල සර්වචනාංශගේ උත්කෘෂ්ඨම උගන්වීමක් වෙන මේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවේ නිසා හට ගැනීම මේ පළවෙනිම ඥාන දෙකේදී යෝගාවචරය ගෙවම් කරනවා. රූපයක් බලලා රූපේ කීකරු කරන එනේන රූපේ බලන්න පුළුවන් තරමට හදාගෙන ඒ රූපයේ හට ගැනීම බලන එකයි මට කරන්න තියෙන්නේ. ඒකේ හට ගැනීම දන්න මේ අස්පනා අපිට පහළ වෙන ආස්වාසිය හට ගැනීම දන්නවනම් ඒක තමයි යම් ධර්මතාවයකට හේතුව වශයෙන් බුදුහාමර පෙන්ලා දෙන්නේ. ඕක තමයි බලන්න තියෙන එකම ක්‍රමය. ඔයින් එහාට ගිය කිසිම කුඩ තත්වයක් තත්වයක් පරිචම් උපාදේ නැහැ. මේක අස්පනා අපිට බලන්න පුළුවන්. ඉතින් ඕක මරණේදී මොකද වෙන්නේ? උප්පත්තියේදී මොකද්ද වෙන්නේ කියලා මහා ලොකු මේ ප්‍රශ්න කොට නගාගත්තට මේ අස්පනා අපිට වෙන ආශස් ප්‍රසවාසී තමයි සරුවචනසේ උරගාලා පෙන්නන්නේ. ඒක නිසා ආස්වාසේ ලාවට පටන් අරගෙන ගොරෝසු වෙන හැටි ප්‍රස්වාසේ ලාවට පටන් අරගෙන ගොරෝසු වෙන හැටි කියන මේ ඥාන දෙක නැත්නම් ආස්වාසේ මුලත් එක්ක ආස්වාසේ ප්‍රස්වාසේ මුලත් එක්ක ප්‍රස්වාසේ දකින්නවනම් අර ඉස්සල තිබුණ ගොරෝසු ඥාණයෙන් ගොරෝසු සතියෙන් ගොරෝසු සමාධියෙන් කරන්න බෑ ඊට වඩා ඉතාමත්ම සියුම් අප්‍රමාදයක් සියුම් සතියක් ඒකට අවශ්‍යයි. එයිසා ඉස්සල සතිය ඇති කරලා ඇති කරගත්ත සතිය හොඳට උරගාලා හොඳට කළු පිරිමැදලා හොඳට පන්නරේ තියලා සුද්ධ කිරීමක් වෙනවා මේ ආස්වාසේ මුල බැලීමේදී ආස්වාසයේ මැද බැලිමේදී නිසා ආස්වාසයේ මුල දකින්න කෙනාට ආස්වාසයත් ආස්වාසයේ මුලත් දෙකම දැනෙනවා කියන එක නොකිය කියවෙන වචනයක්. මෙච්චරයි යෝගාවචරයේ ਸਰවචනසේ බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ තියෙන ගොඩාක් රූප ධර්ම වලින් ලේසි එකක් අල්ලගන්න අල්ලගෙන එක එනේ එනේ එක බලාන ඉඳලා පුළුවන් වෙලාවේ නැකතාවට පස්සේ ඒක හට ගන්නා තැටිත් එක්ක මේක බලන්න ගියාට පස්සේ යේ ධම්මා හේතුන් පබවා තේසං හේතුන් තථාගතෝ ආහ යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් ඒ හේතුව ਸਰවඥාන්සේ කියනවා ගෝලයටත් කියන එක බලපන් කියලා මේ කියනකොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නැත්තම් උපතිස්ස පරිබ්‍රාජක සෝවන් වුණා මොකද අපිට යමක් මතුනට පස්සේ මතුවෙච්ච එක දිගේ දුවනවා මිසක්කා ඒක නැවත නැවත මතුවෙන්න ලගේ මුල බලනවා කියන එක කවදාකවත් අපේ ලෞකික ඥානවල නැහැ. මුලට යනවා කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට යනවා කියලා කියන්නේ අපි ගඟට වැටෙනවා ගඟ දිගේ පල්ලෙහාට යනවා. ගඟ දිගේ ඉහළට යනවා කියලා ගඟ හටගත්ත තැනට යනවා. මොකද්ද සිද්ධිය වෙච්ච තැනට යනවා. ආන ওই දෙක අතර තියෙන මේ විෂද භාවය සෝවාන් වීමේදී විපස්සනාට බැසගත්තා කියලා පළවෙනියෙන්ම Tamanට දැනගන්න පුළුවන් වෙන දේ තමයි මේ ඕනම දෙයක් දකපුවා ඒක නැවත නැවත එන දෙයක් නා අපි අරමුණු කරන්නේ නැවත නැවත එන එකක් ඒකේ මුල හට ගන්න තැන බලන්න තරමට අරමුණ බල අරමුණේ මුලත් එක බලන්න පුළුවන් තරමට අපි ශික්ෂණය කරන්න පුළුවන් නම් ඒකට සීල ශික්ෂාව කියන්නේ ඒකට සමාධි ශික්ෂාව කියන්නේ ඒකට කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මේ තමයි විපස්සනා කියන්නේ ආන්නේ විදිහට මුල දැක්කනම් එයා ඒකේ විසදභාවය එනකොට මේ මූල කාරක දෙවි කෙනෙක් ඇත්තේ නෑ ඒවා හේතු නිසාම පහළ වෙන දේවල් හේතුව පහළ වෙනවා ඵලයේ හේතුව බාටපත් වෙනවා රූප නිසා නාම පහළ වෙනවා රූප නිසා රූප පහළ වෙනවා නාම නිසා රූප පහළ වෙනවා නාම නිසා නාම පහළ වෙනවා මේ හතර විතරයි ආහන ඒක පිළිබඳ හොඳ විශ්වාසයක් යෝගාවචරය තුරණන් ඊට පච්චේ පරිඥාන කියලා මේ වෙනකොට කොච්චර රාගෙ ගෙවිලා තියෙනවද කියනවනම් මේකට ධම්මටිචි ඥානය කියලා කියනවා චුල්ලසෝතාපන්නයි කියලා කියනවා. සෝතාපන්න භාවයේ මූල ලක්ෂණ සියල්ලම මෙතන තියෙනවා. මේ විදිහට පච්චේ පරිග්‍රහ ලැබුණා නම් ප්‍රත්‍යත් සමග අරමුණ පරිග්‍රහ කරන්න පුළුවන් නම් එවැනි කෙනා මේ බුද්ධ ශාසනයේ ලද්ද ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ නියත ගතිකෝ කියන වචන වලින් පසු කාණ ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා ඒ කෙනා බුද්ධ ශාසනයේ ආස්වාදයේ ලැබිය යුතු ස්පාසුව ලැබපු කෙනෙක්. ලද්ද පතිට්ඨෝ ධර්මේ ප්‍රතිෂ්ඨාව ලැබුවා. ලද්ද සාසෝ ලද්ද පතිට්ඨෝ මේ නිසා යාට ස්පාසු ඉසුබුලන්න පුළුවන් ගතියක් එනවා. තේරුම් පැට ගන්නව කොයි જાතියෙන්ද දැන් මන් දන්නේ ආනපානේ තමයි. හැබැයි බිම්බි මෑකිලිමේත් ඔච්චරම තමයි. වම දකුණෙත් ඔච්චරම තමයි. ඊට පස්සේ නිතරම සද්දයක් ඇහෙනවා නම් සද්දෙන් තමන්ගේ හිත පීරි ගෑවෙනවා දන්නව නැවත නැවත එන සද්දයක් නම් ඒක එන්නකොටම සද්දේ අන්තර්ගතේ නෙවෙයි බලන්නේ හට ගන්නා හැටි නැත්නම් ගෙවදින හැටි ඒ වගේ වේදනාවක් එනවා නම් නැවත නැවත වේදනාව එනකොට වේදනාව ආවට පස්සේ අපි පෙළෙනවා විඳවනවා නමුත් වේදනාව හට ගන්න හැටි බලන්න මේ විඳවීමෙන් පරිබාහිර වූ ප්‍රයත්නයක් යොදන්න පුළුවන් හිතවිලි නැවත නැවතත් එනවා ඇවිල්ලා අපි පුදුමාකාර විදිහට චෝදනා කරනවා අපිට භාවනා කරන්න බෑ හිතවිලි එනවායි කියලා. කවදා හරි පටන් අරගත්තොත් මේ හිතවිලි කොහොමද පටන් ගන්නෙ කියලා. අර ආනාපානෙම තමයි ගන්න මේ සමීකරණයේ සමීකරණයේ හැම තැනටම යොදවන්න පුළුවන්. එතකොට රූප නාම කොයි එකටත් යොදන්න පුළුවන්. අනේ යොද යොද බලන කෙනාට මෙතෙක් බාධක වෙච්ච හැම දෙයක්ම තමන්ට අමුම අමුද්‍රව්‍යයක් වඩටපත් වෙනවා. මේ හටගන්ම බැලීමේදී දේ පේනවනම් ඒක නැවත නැවත එනවනම් කොයි දේද මට ඒ දේ හටගන්ම බලන්න බැරි. ජවහා විනස් වෙන අරමුණු, වහා රාග ජන කර්මණු, වහා ද්වේෂ ජන කර්මණු, වහා මෝහ ජන කර්මණු එනකොට යෝගාචර ගසාගෙන යනවා ටික වෙලාවක්. ඊට පස්සේ ආභියෝගශීලීව පෞරුෂත්වක යුක්තව හොඳයි. ඔබ මාව රාගෙන් රත් කරපන්. නමුත් මම මේක එන හැටි බලනවා. මම ද්වේෂයෙන් පලහපන්. මම මේක එන හැටි බලනවා. මම මෝහයෙන් මුලා කරපන්, අන්ධකාර කරපන්. මම මේක මුල හැටි බලනවා කියලා බලනකොට යම් වෙලාවකට ඒ අරමුණ විශේෂයි අරමුණ දක්නාසුළු අරමුණ මුල දක්නාසුළු බලන්න පටන් අරගත්තොත් ඒ අරමුණට ඒ පුද්ගලයා රාගයෙන් රත් කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. රාගේන රත්තෝ රාගේන අභිභූතෝ රාගේන පරියාදින්නෝ කියන රාගයට නතු වුණොත් තමයි රාගය අපි වහලා ගන්න. රාගය පරිේශෙන්ට ලක් කරොත් එන්නේ නැහැ. දැන් ওই පහුගියදල ඇන්ත්‍රැක්ස් භයානක රෝගයක් එන්න පටන් ගත්තා. ඒ රෝගේ එවන්නේ තැපල් මාර්ගික ඇන්ලොප් එකක් කරා. ඉතින් ඇන්ලොප් එක අරිනකොට ඒ විස බීජ ඇඟේ ගෑවුනාට පස්සේ හැදෙනවා. ඊට පස්සේ කෙරුවේ මොකද්ද? ලියුම් කඩන්න පියන් කෙනෙක් දැන්. දැන් ජීවන මිනිහා දන්නවා පියන්න යන්ත්‍රක් හැදින් ඊට පස්සේ වන්නේ නැහැ. ලොක්ක කඩන්නේ නැහැ ලියුම් දැන්. දැන් එම්බසි වල හැමතැනම තියෙනවා වෙනම සර්විස් එකක් ડોකියුමන්ට්ස් හෑන්ඩල් කරන්න. ඉතින් ඇම්බැසඩර් යන්නේ නැහැ ඇන්ත්‍රක්ස් දැන්. එන්සේ ඉවන්නේ නැහැ. ඒවල වැටෙන්නේ මොකද පියන්ට ඇන්ත්‍රක්ස් හැදුනට අපිට අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. එච්චරයි. බුදුරජාණන්සේ කියනවා ඔබ දන්නවනම් ප්‍රශ්නේ ප්‍රශ්නේ උත්තරේ තමයි. දන්නක දැනගන්න තියෙන්නේ එනකොටම දැනගන්න මේ රාගයක් එන්නේ. ආ රාගය එන්නේ gediya පිටින් නෙවෙයි. ඔක ලාවට ඇවිල්ලා මෝරන්නේ. නිසා එන්න ඇරලා රාගයේ වෙලාවට ආවේ නැත්තම් කොහොමද අපි පරිශන කරන්නේ? එන්න ඕනේ. වාසනාට නොමිලේනවා. ඕනි තරම් රාගේනවා. ඕනතරම් ද්වේෂ වෙනවා. ඕනතරම් මොනවා අර ආනාපානෙන් අල්ලගෙන ආනාපානේ ගොරෝසු එක දැකලා ආනාපානේ සියුම් එක දැකලා දකින්න මෙහෙවපු හිතෙන් නිතර නිතර රාගේන රාග චරිතයක් නම් එයා යොදාගත්තොත් මේ එනේන රාගය එනේන වෙලා රාගේ වශයෙන් හඳුනාගෙන මේක කොතනින් පටන් ගන්න කොහොම පටන් අරගෙනද මෙතෙන්ට එන්නේ කියලාක බලන්න ගියොත් රාගෙන් රත් වෙන ගතිය ආගෙන් නැතිලා යනවා. රාගෙන් අභිභූත වෙන ගතිය නැති වෙනවා. රාගෙන් පරියාදින්න වෙන ගතිය නැති වෙනවා. ද්වේෂෙත් එහෙමයි. ද්වේෂය එන්නකොටම ද්වේෂයට ද්වේෂ කරන්නේ කොහොමද හටගන්නේ කියලා බලන්න. මේ මුලට යනකොටම ද්වේෂෙන් දෝෂිත ගතිය, දූෂිත ගතිය දුරවන් වෙන බව ඒක ධර්ම නියාමයක්, ඒක චිත්ත නියාමයක්, ඒක බුදුහාමුදුරන්ගේ මැජික් එකක් නෙවෙයි. භාවනා මැජික් එකකුත් නෙවෙයි. ඒ නිසා ද්වේෂය එන්න මොනේ, දිගින් දිගටම එන්න ඕනේ. එන එන වෙලාවෙ මම ද්වේෂය හඳුනාගෙන එක වෙලාවක අප්‍රමාදයේ හොඳට ක්‍රියාත්මක කරලා එන ද්වේෂය කොහොමද මේ රාගයක ඉඳලා ද්වේෂයට එන්නේ කොහොමද උදාසීන මනසක ඉඳලා ද්වේෂයට එන්නේ කොහොමද මෝහයක ඉඳලා ද්වේෂයට එන්නේ ආනේද දැක ගන්නාසුලට යෑම ලොකු અભීත ගතියක් ලොකු පෞරුෂත්වයක් ලොකු සාක්‍ය සිංහ ගතියක් අන්නේම ගියොත් රාගයට ඒ පුදුල යට කරගන්න බැරි වෙනවා මෝහයටත් ඒක තියෙනවා ඉතින් ඒ නිසා මේ රූප කතාවක් කියන්නේ මේ රූපේදී ආනාපානය හරහා මේක තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචර සද්ද රූප රූප වගේ දේවල් වලට යණ්ඩයි සක්මන් කරන්න කියන්නේ. සක්මන් කරනකොට ඒ යෝගාවචරයට කාය විඥානයේ පමණක්ම හිත පවත්තන්න කියලා තමයි කියන්නේ. පය තිනොට පොළවේ පය ගැටෙන හැටි. හරියට හුස්ම රැල්ල ඇවිල්ලා නාසික පුඩුවේ වත් නාස්පුඩුවේ වදිනවා. නමුත් බලාන ඉන්නකොට චේතනාවක් ඊට අමතරව වැඩ කරනවා. මොකද පය නිකන් වැඩ කරන්නේ නැහැ. ආනාපාන චේතනාවක් නැහැ. ඒක අචේතනිකව සිද්ධ වෙන චේතනා සහිතව කරන්න පුළුවන්. නම් ਸਰවචනසික නොකරන්නයි උපදේශ දෙන්නේ. නමුත් සක්මන නිකන් හිටියට කෙරෙන්නේ. චේතනා පූර්වක පය තියෙනවා. තියෙන ගමන් බලනවා. මේ පය වමද කියලා ඔබ දන්නේ කොහොමද? දකුණද කියලා දන්නේ කොහොමද? කකුල් දෙක බලලා නෙවෙයි ඇවිදින්නේ. බම්බයක් විතර ඉස්සරහා බලාගෙන. එතකොට හිත කියන නෑ මම දන්නවා මේක වම කියලා. කොහොමද දන්නේ? හිත වමට වම කියලා මෙනෙහි කරුවා විතරක් නෙවෙයි ඒක මොකද්ද? අනිත් එකෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා. ඒකට අත්‍යන්ත වූ නයිසાર્ගික වූ ඒකටම සලක්ෂණ වූ ලකුණු දැක ගන්නා සුළුවට යනවනම් ඒකට දකුණ තියෙනකොට දකුණක් දැන ගන්නා සුළුව යනවනම් යෝගාචරයට ඇත් එක වහන පරියන්ක ඉන්නා වගේ නෙවෙයි රූපෝලිමුත් බාධාවක් එනවා. සද්දෝලිමුත් බාධාවක් එනවා. හිත චක්කු විඥාණයට දුවන්නත් ඉඩ තියෙනවා. නැත්නම් හිත චක්කු විඥානේ බාඩපත් වෙන්න ඉඩ තියෙනවා. හිත සෝත විඥානේ බාඩපත් වෙන්න ඉඩ තියෙනවා. ආන්නේ මේ බාධා තියේදී සෝත විඥාණයට යනවනම් දැන් කාය විඥානේ නෙවෙයි චක්කු විඥාණයට යනවා දැන් කාය විඥානේ නෙවෙයි අන්නේ ඒ දේ දැක ගන්න පුළුවන් නම් පර්යංකයකදී කරන්න බැරි සුවිශේෂී සතිය විවිධාංගීකරණයක් සක්මණේදී සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අකරතැබ්බයක් වගේ. නමුත් මේ අභ්‍යාසයේ කොටසක්. චේතනා පූර්වකවයි පය තියන්නේ. ඒක ආනාපානේදී ඉඳගෙන ඉන්නකොට වෙන්නේ නැහැ. ඒ චේතනාවත් එක්කම තියෙන එකෙත් හිත තියෙනවා හොඳයි. නමුත් ඒකෙන් හිත රූපෙට පැන්නනම්, ශබ්දෙට පැන්නනම්, ඒ පහිනකොට මේ ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් දැක ගැනීමට විශේෂ අවස්ථාවක් හම්බ වෙනවා. විශේෂයෙන් මේක වෙනවා කිලවට ගිල හැරෙනකොට. හේතුව මොකක්ද? අර ඇවිදිනකොට ඇති වෙන කම්මැලි ගතිය නිසා එළියට කෙලවට යනකොට රූප බලන්න හිත නිකම්ම පයින් ගතියක් තියෙනවා. ශබ්ද අහන ගතියක් තියෙනවා. අන්න ඒ වයිදී අල්ලා ගන්න පුළුවන් නම් යෝගාවචරයට ඒක රූප පිළිබඳව රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රස රූප මෙතෙන්දි අහුවෙන්නේ නැහැ. පොට්ටබ්බ රූප කියන දේවල් වල විස්තීර්ණ වීමක් සිදු වෙනවා. එදින්දා ජීවිතේ ඔක්කොම රූප જાති එන්න පටන් ගන්නවා. අන්න එතෙන්දිත් පුළුවන් නම් මේ රූප ඒවං රූපම් පජානාති ඒව රූප සමුදයම් පජානාති කියලා එනේනදී මුල අල්ලගන්න මුල අල්ලා ගන්න සුළුව බැලුවොත් ඒ යෝගාවචරයට තේරෙයි ඒ රූප නිසා තමන් රාගෙන් රත් වෙන්න තියෙන ගතිය රාගෙන් පරියාදින ගතිය, රාගෙන් අභිභූත ගතිය මේ පරිශ්‍රණය කරනකොට වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා හොඳට සතියෙන් යුක්තව ආහාර වේලක් ගන්නකොට ගන්න ගන්න පිටක් පාසා මිනී කරමින් කැමරට ගන්න ගියොත් අර කැම රස විඳින්න පුළුවන් ගැතිය නැති වෙනවා මගදී නතර කරන්න හිතෙන තරම් වෙනවා එහෙම නැත්නම් අපිට අවශ්‍ය සීමාවත් ඉක්මවල රසගේදී නිසා කාගෙන කාගෙන යන ගතියක් තියෙන්න පුළුවන්. නමුත් සතියෙන් වැඩ කරන ගත්තොත් ඒක අවශ්‍ය ප්‍රමාණයට කලින් අතර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඕනම දෙයක ඒ රූප හඳුනා ගන්නාසුළු හට ගන්නාසුළු ගතිය හඳුනා ගන්නාසුළු ගත කෙරුවොත් ඒ රූප Taman දාස භාවයේ පවත්තපු தત્ත්වය දැන් Tamanට රූප දාස භාවයේ පවත්තන්න පුළුවන් තරමට වෙනසක් වෙනවා. මෙන්න මේ විදිහට යෝගාවචරයා එනේන රූපයේ ආරම්භය බලන්න පටන් ගන්නවා නම් ඒක සුපටිච්චිත සුප මේකට කියනවා ධම්මටිච්චිය කියලා. එහෙම නැත්නම් සුපටිපන්න භාවය හොඳට තේරෙනවා. එතකොට යෝගාවචරය අවදියෙන් ගත කරනවා නම්. එහෙම නැත්නම් මණික් ගන්න මිනිහම් දැන් මණිකක් හම්බේ දැන් මණිකක් හම්බේ කියන මට්ටමින් ගත කරන යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. යමක මේ විදිය හට ගන්නා තැන ඉඳලා ගොරෝසුන තැන බැලුවා නම් මේ ගොරෝසු වෙච්ච දේ නැති වෙන තැන බලනවා කියන එක අර සියුම් වෙච්ච සතියට ඒ දිනු කරපු ඥාණයට නොබලා නොසිටිය හැකි මට්ටමටපත් වෙනවා. එදා ප්‍රයත්නයක් අලුතෙන් කරන්න ඕනේ. ආරම්භයේ දක ගන්න තරම් සතිය සියුම් කරගත්තා නම් සමාධිය සියුම් කරගත්තා නම් ඒ සමාධියට ඒ සතියට ඒක ගෙවන් වෙන තැන නොබලා නොසිටිය හැකි තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒක රුචි දෙයක් නෙවෙයි හිතට. ඉතින් නూరు දෙයක් ඒක. නමුත් අර රූපේ දැකපු රූපේ මුල දැකපු කෙනාට හම්බ වෙන්න ලාභයක් තමයි රූපේ ගිවන් වෙන පැත්ත දකින්න දකින්න එක මෙතෙන්දී කාරණා කීපයක් මතක් වෙන රූපේ ගෙවම් කරන පැත්ත දැක්කනම් ඒ පුද්ගලයා රූපයත් රූපේ මුලත් දැක්කා කියන එක සාතික වෙලා ඉවරයි. එයා අලුතෙන් ආයේ රූපේ මුල බලන්න උත්සාහ කරන්න ඕන කම නැහැ. රූපේ බලන්න උත්සාහ කරන ඒ දෙක දන්න කෙනාට පමණයි රූපේ ගෙවම් කරන පැත්ත දැකීමට වාසනාව හම්බ වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක ආනාපානේ කරන ඉන්නකොට සංසිද්ධ පැත්තට යනවා නම් ඒකයි මුලමෙදාක බලන්නේ කොහොමද? නැත්නම් මෙනෙහි කරන්න ඕනේ මොකද්ද කියන ප්‍රශ්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතෙන්ට යන්න බෑ මුල් සුදුසු කන්ටික නැතුව. රූපේ දැක්කට පස්සේ තමයි රූපේ හටගන්ම පේන්නේ. රූපයත් රූපේ හටගැනීම දැක්කට පස්සේ තමයි රූපේ ගෙවන් කිරීම පේන්නේ. මෙව්වස් ඒක ධර්ම නියාමකට සිද්ධ වෙයි. එනිසා අපි දවල් ධර්ම සාකච්ඡාවලදී කතා කරේ කොහොමද අපි මේක sannivedanaya කරන්නේ? භාවනා කරලා ටික කාලයක් යනකොට ඒ යෝගාවචරයට මේ භාවනා වැඩමුළුවක ඉන්නකොට පටන් ගන්නකොටම රූප සංසිඳිලා. මට වේදනා සංසිඳිලා. එහෙමනම් එහෙම සංසිඳිච්ච රූපේ මුලැමැදාක බලන්න යන්න ඕන කමක් නැහැ. සංසිඳිච්ච එක දිගේ ඉදිරියට යන එකයි තියෙන්නේ. සංසිඳීම දකින්න බෑ. රූපේ දැකලා රූපේ සමුදය හටගන්ම දකපු නැති කෙනෙකුට. ඒ නිසා සංසිඳීම දැක්කනම් අර ටික සම්පූර්ණයි. ඒ ටික වෙලයි තියෙන එකට අලුතෙන් හිත පීඩා ගන්න ඕන කමක් නැහැ. ඒ ඇති වෙච්ච Nirodhe දිගේ, ගෙවන් කිරීම දිගේ, ක්ෂය වීම දිගේ යනකොට දෙවැනි දත යුතු බහුසුත්ත භාවයට ලං කරගත යුතු කාරණා මේක දැකීම හිත සම්මුති හිත ලෝකායත හිත නාස්තියක් දැකීමක් උච්ඡේදයක් දැකීමක් මරණයක් දැකීමක් අවමංගල්‍යයක් දැකීමක් අභද්‍ර දෙයක් දැකීමක් හැටියටයි කියවන්නේ මේක තමයි යෝගාවචරයට දරා ගන්න බැද්දී. නමුත් ਸਰුවචනාංශය ඉතාමත්ම අවුරුදු 2600 කිලත් අදත් සජීවීව කතා කරලා කියනවා මේ ගැලවුම් මාර්ගයේ තියෙන්නේ මේකේ ඒ නිසා මේකට අව탁ෂේරුවක් කෙරුවොත් මේක පහත් කළ සැලකුවොත් මෙත්‍යක් කරගෙන ආපු වැඩකින් කිසිම යහ ප්‍රතිඵලයක් යහ දෘෂ්ටියක් යහ සංකල්පයක් එන්නේ නැහැ. සාරූපේ පෙන්නලා රූපේ මුල පෙන්නලා එයින් ඇතිවෙච්ච සතිය සමාධිය හරහා තීක්ෂණ ප්‍රනීත ඉඳුරන් හරහා පේන්න දැක ගන්න පුළුවන් මට්ටමට එන මේ රූපේ ගෙවන් වෙන පැත්ත දැක්කට පස්සේ අන්න ඒක නැවත නැවතත් දක්නාසුළු ආකාරයට ගත කරන ප්‍රතිපදාවට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිරෝධය දැක්කන නිරෝධ ගමනට අනුව යන ප්‍රතිපදාවක් සකස් කරන්න යෝගාවචරයට මඟුල් නැකට පහළ නමුත් මේ Nirodhaය දුමංගලයක් විදිහට දැක්කනම් අභද්‍ර දෙයක් විදිහට දැක්කනම් කාලකන්නිකමක් විදිහට දැක්කනම් කහටක් විදිහට දැක්කනම් පැංගිරි රහක් විදිහට දැක්කනම් ඒ යෝගාවචරයට ඒක ඒ අනුව ජීවිතය ගත කිරීම නෙවෙයි අහන්නේ ඊගාට මොකද්ද කරන්න කියලා. මේ ලැබිච්ච එක අගේ කරන්න දන්නේ අගේ කරන්න දන්නේ නැත්තේ මේ කෙලෙස් කහට නිසායි. මාර බලවේග නිසායි. මේකටයි කියන්නේ කෙලෙස් කියලා. මෙන්න මේකට විරුද්ධ තමයි සරුවචනසේ නැගී සිටින්නේ. මේකට විරුද්ධ තමයි සරුවචනසේ මේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියන්නේ. සීලෙක පිළිටන්න කියන්නේ. සතියක් ඇති කරන්න කියන්නේ. සමාධියක් ඇති කරන්න කියන්නේ ඒක ලියවලා මේ මේක දැකලත් නොසලකා යන ගතිය නිසා සංසාරෙ මෙතෙක් කල අපි නන්නත්තරුණේ අසරණ උනේ ඒ විනෝඩට සම්මාදිට්ඨියක් පහළ කරගෙන මේ රූපේ දැක්කේ මේ රූපේ සමුදේ දැක්කේ මේ Nirodhe දැකීමේ ප්‍රයත්නයටයි ඒක දකින වෙලාවේදී එකට සාදරුනේ නැත්තම් ඒ ප්‍රතිපදාවට ඒ මාර්ගයට සාදරුනේ නැත්තම් තෑග්ග දුන්නට තෑග්ග බාරගත්තේ නැතු වගේ එකක් වෙයි. අපි සාමාන්‍යයෙන් කියනවා තෑග්ග දෙනවට වැඩිය වටන තෑග්ග බාර ගන්න කියලා. එනේ මේ ආප්ත උපදේශය තමයි නිතර මතක තියාගන්න තියෙන්නේ. ඒක දෙනකොට අද්දක හොදලා දෝතිම බාර ගන්න යනවනම් සත්පුරුෂයි. ඒකට පඬිතයි කියලා කියනවා. ඒ වගේම සත්පුරුෂ වූ පඬිත වූ කල්යාණකත් කියන වචනේ සරුවචනසි පාවිච්චි කරනවා. නමුත් අපි තියෙන අසත්පුරුෂකම කොච්චරද කියලා කියනවනම් අර කෙලෙස් පරිත ගතිය මේක පේනකොට මේක මුස්පීන්තු ගතියකට වැටෙනවා. මේ නිකන් කාලකන්ණි ගතියට වැටෙනවා. මේක නිකන් දුමන දුම්මුසු තත්ත්වකටපත් කරනවා. නේද කිල්ලූරක් නැති සංසාර දෙකටම මුල මංගල විචිර දක දක ආපු ගමනේදී මේ Nirodhe මංගල විචිර දකින්න එක ක්ෂය වීම මංගල විචිර දකින්නකොට වැය වීම මංගල විචිර දකින්නකොට ඒක දරා ගන්න බැරි නිසා අටරස විපස්සනාදී කයानुපස්සන වයानुපස්සන නිරෝධානුපස්සන කියලා අනුපස්සනා තුනක් පෙන්නලා දීලා තියෙනවා. ඒක පේනකොට ඒ අණුව බැලීමට තනන් සත්පුරුෂ වෙන්නේ කියලා. ඒ අණුව බැලීමට තමයි කල්යාණ වෙන්නේ කියලා. ඒ අණුව බලන්න තනන් පඬිත වෙන්නේ කියලා. මේක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ චන්න පරිබ්‍රාජයකට කියන්නේ මෙන්න මේකයි ඇවැත්ති මාර්ගය. මෙන්න මේකයි ඇවැත්ති ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව ඉබේ ඇති කරලා දෙන වාසනාව. ඒ ඇති කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලිය තමයි රූපේ කොටු කරගෙන රූපේ ආරම්භයේ රූපේ සමුදේ දැකීම. මේකට ඕනේ නම් රූපය කියලා කියන්නේ දුක කියලා කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය හැම රූපයක්ම දුකක්. රූපේ මුල දකින්නයි කියලා කියන්නේ දුකේ මුල දැකීමක්. රූපේ ගෙවන් කිරීම දැකීම කියලා කියන්නේ දුකේ ගෙවන් කිරීම දැකීම. රූපේට ප්‍රේම කරන තාක්කල් රාග කරන තාක්කල් සංසාරේ. රූපයක් දිහා නැවත නැවත ඉති බලාන ඉන්න නම් රූපේට අල්ලවදාගත්ත ගතිය තිබුණොත් කරන්න බෑ. වෙන විදිහකට කියනවා නම් එනේන රූපේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ රූපෙට තියෙන රාගය ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒකේ හට ගැනීම බලන තරමට හේතුඵල ධර්ම වලට අදාහ ගන්න පටන් ගත්තොත් රූපේ ඉබේම නිබ්බිදා පැත්තට යනවා විරාග පැත්තට යනවා නිරෝධ පැත්තට යනවා ඒ නිසා මුල දැක්කට පස්සේ මේ පෙන්වන අග දැකීම හරි අමාරු යෝගාවචරයට මෙතෙක් ගෙනාවු තර්ක ඥාණයෙන් සාධාරණීකරණය කරා නමුත් සරුවචන සඳහන් කරන රූපේ කියන්නේ කාන්තයක්, රූපේ මුල කියන්නේ කාන්තයක්. මේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. ඒක කියන්නේ රූපේ ගෙවන් වෙන අවස්ථාව. එතෙන්ට එන්න බෑ රූපේ දකින්න නැතුව රූපේ මුල දකින්න නැතුව. වෙන විදිහට කියනවා රූපේ අග දකින්න තරමට තරමට යම් කිසි කෙනෙක් දක්ෂ වුණා නම්, කල්යාණ වුණා නම්, සත්පුරුෂ වුණා නම් ඒ පුද්ගලයා ඒ වෙනකොට අනිවාර්යයෙන්ම රූපයක් දැකලා තියෙනවා රූපේ මුලක් දැකලා තියෙනවා. රූපයත් රූපේ මුලක් දකින්න නැතුව කවදාකවත් රූපය අග දකින්න බෑ. රූපය අග දැක්කට ඒකට සාදර නොවියකට පයින් ගහන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ වෙලාවට තමයි ඔය කම්පන චංචල ගති, බය වෙන ගති, ක්ලාන්ත වෙන ගති, වමක වමනේ වක්කාරෙන ගති, නිින්දට වැටෙන ගති මේ හිතේ 18 සම්නි සේරම නටන වෙලාව. මායා සියල්ලම එලිබලක් කරනවා. මොකද මේක පිළිගන්න කැමතියි. ඒක හරියට වමන විරේචන මාර්ගයෙන් ගියේ විසක් එළියට ඇදලා දානවා. විරේචනය කරන්න පටන් අරගත්තට පස්සේ මේ ඇඟ මේක ඇතුලේ තිබුණොත් මේක පැහැවලා විස මේ පිළිකාවට එන්න නිසා උඩින් හරි පල්ලෙන් හරි ගන්න ඕන. උඩින් ගන්නවට කියනවා ලයිව් එක කරනවායි කියලා පල්ලෙහෙන් ගන්නනවා වමන විරේ වමන විරේචන කියලා කියන උඩින් ගන්නවට නැත්නම් පල්ලෙහෙන් යන්න. ඒක ගත්තට පස්සේ ඇඟට අහන්න නැති දෙයක් ඇඟට දැම්මට පස්සේ ඒක ගසාගෙන යන වේගෙට තමයි අර කුණ එළියට යන්නේ. ඒ නිසා මේ වෙලාවට යෝගාචර වමන විරේචන ආවෙන්නේ නැත්නම් තමයි පුදුම. මේ Nirodhe දකින්න වෙලාවට, ගෙවන් කිරීම දකින්න වෙලාවට මුළු ඇඟම බුද්ධම විදියට ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. මුළු හිතම සංසාර කවදාකද චිර ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්න. ඉතින් එදින බුදුන් සරණයි. ඒ වෙලාවට බුද්ධ බුදුහාමුදුරුව කෙරෙහි ඇති සද්ධාව තමයි ඉදිරිපත් වෙන්නේ. Taman සීලෙක ඉන්න බව විතරයි සද්ධාවකට අත්තලකට හැරමිනියකට ඉතුරු වෙන්නේ. අනික කරව මොන්නම දෙයක්වත් එතෙන්දි වාංගු කරන්න හිටින්නේ නැහැ. ඒසයි එතෙන්දි අදිෂ්ඨාන කරන්න ඕනේ මේ කොච්චර දහංගට දාලා ඇඟ දැඟලුවත්, දාඩිය දැම්මත්, නලියවුවත් මොනවා වුණත් මමගේ සද්ධාව කඩා ගන්නෑ. මගේ සීලේ තියෙනවා. ඒ දෙක තියෙනවා නම් එච්චර තමයි ගඟේ කොට වෙන විනියට දෙපැත්තේ තියෙන අත්වල දෙක වගේ කිසිම තරණක් ඉල්ලුවොත් කුසම විදියකින් දෙවන්නේක් ගැන බලාපොරොත්තු වුණොත් මොනම විදියෙන් හරි මේක මග ඇරියොත් ඉතින් සංසාරයක් දුක් කරදර ලැබෙයි. මේ ලැබිච්ච වෙලාවේදී දෙවන්නේක් ගැන හිතන්නේ නැතුව දෙවෙනි චිත්තක්ෂණ ගැන හිතන්නේ නැතුව මේ ලැබිච්ච එකේදී මම මේ නිරෝධයයි මේ පේන්නේ ඒ Nirodhe නැවත නැවත පෙනෙනාසුළු ආකාරයට Nirodha ගාමිනී ප්‍රතිපදාව දකින්න නම් වැද්දගත්ම වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැද්දගත්ම ඉස්සරහම තියෙන්නේ මේ සම්මා දිට්ඨිය තමයි. ඒක භාවනාවේ වෙනස් දෙයක්. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාගතික චෛතසිකයක්. භාවනා කිරීමෙන් අපි ඒකට අත්නහරින්න බැරි විදිහට සාක්ෂි අස්සවනවා. උසාවියේ නැවත නැවත සාක්ෂි දෙවනවා. වැරදි කාර්යය විහිං සමාව ඉල්ලනකම්. ඉතින් සමාවිල්ලක් නැත්තම් අපිට තියෙන්නේ ජූරියට තේරුණත් මේ මනුෂ්‍ය වැරදිකාරය කියලා ජූරියත් කරන්නේ විනිශ්චයකාරයත් කරන්නේ අපි දැන් මේ මනුෂ්‍යරි කිව්වොත් නෑ ඔබ වැරදිකාරයන්ට මේ තීන්දුව දෙනවයි කියලා ඒ මනුෂ්‍ය අනිවාර්යයෙන්ම ඉහළ උසාවියට යනවා. ඒ නිසා කරන්නේ යාම උසාවියේම ධන ගහනකම් සාක්ෂි අස්වන්නවා. ඒ නිසා අපිට රූප ධර්ම නම් පෙන්වන්න ඕන නැවත නැවතත් මේ හිත Nirodhe දකින්න කැමැති වෙනකම්ම රූප ධර්ම පෙන්වනවා. එහෙම නැත්නම් රූපයයි රූපේ හටගන්මයි දෙකම පෙන්වන්න ඕන නම් Nirodhe දැකලා ඒකට සතුටු වෙනකම් ඒකට ඒක Nirodha ගාමිනී ප්‍රතිපදාවෙන් පිළිගන්න කම්ම රූපයයි රූපේ හටගන්මයි පෙන්වනවා. කවදා හෝ හිත හිත විසින්ම මේක Nirodha සත්‍ය බවත් කිව් මාර්ගේ බවත් තේරුම් අරගෙන යනකම් කාටවත් එක පැටෙව්වට කවුරක්වත් එක බලපෑම් කරාට කොච්චර සද්ධාව තිබුණත් මේ Nirodhe පිළිගැනීම සද්ධාවෙන් කෙරෙන්නේ නැහැ. ඒකේ ප්‍රත්‍යක්ෂයමයි කරන්නේ. ඒක ඥානගතිකමයි. එතින්ද එනකන් සර්වචනංශය කියන්නේ සීමාවක් නැතුව කිලෝරක් නැතුව දසදහස්වර ලක්ෂ කෝටි වාරයක් සිද්ධ කරන්නේ. ලක්ෂ කෝටි වාරයක් මේක ආශේවන ප්‍රත්‍ය දෙන්නේ කියනවා. හිතට තේරුම් ගන්න කියනවා ඔබ මේක අතහැරලා යනවනම් මේ Nirodhe බාර ගන්න නැතුව යනවනම් අනිවාර්යයෙන්ම රාගේ නිසයි යන්නේ. අනිවාර්යයෙන්ම ද්වේෂය නිසා යන්නේ. අනිවාර්යයෙන්ම මෝහය නිසා යන්නේ. ඒක නිසා කවදා හරි ඔබ දැනගන්නේ ඔබට මෙතන දන ගහන්න වෙනවා. හැබැයි හොම්බුම්බිම උලන්නේ නැහැ කේ වට්ටයාගේ වගේ සාක්්‍යස. දිගින් දිගට සාක්්‍යසන ඉදගෙනත් කරපන් සක්මණෙත් කරපන් තව ඉතින් දා වැඩවත් කරනවා ගෙදර ගියන් ගෙදර ගිලක් කරපන්. වැසිකිලි කැසිකිලි නර කරපන්. ඉස්සරහා බලනකොටත් කරපන්. පස්ස බලනකොටත් කරපන්. පැත්ත බලනකොටත් කරපන්. සෑම තැනකදීම මතුවෙන තාක් මේ සියල්ලම ගෙවන් වෙනවා කියලා දන්නවනම් ওই මතුවෙන දේවල් අල්ලබ දාන එක මගේමයි මටමයි මගේ ආත්මෙමයි කියන මේ රාගේ හෝ මේක නැති කරන්න ඕන මරන්න ඕන කියන ද්වේෂය ඕන මොකද ඇති වෙන එකත් ස්වභාව සිද්ධයි නැති වෙන එකත් ස්වභාව සිද්ධයි මොකද මම ඒකට මේ ආයුධ අරගෙන දඟලයි මැරෙන්න ඕනකම මැරලයි මම මරන්න ඕනකම නැහැ එතකොට මේ සාකල් අපි මොකද්ද කියුවේ දේවල් ඇතිකරනද බුදුමාකාර සැලසුම්. ඇති කෙරුවට පස්සේ ඒක පොඩ්ඩක් පුපුරු ගැහුවොත් එහෙම ඒ වුණොත් ඉතින් චිත්ත පීඩාර කරනවා අනේ මං ඇති කරපු දේ මේ මේ විදියට විපරිණාම වුණායි කියලා. ස්වභාව සිද්ධ වෙච්ච දේවල් වල විපරිණාම වුණාට අපිට දුකක් එන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරු හරි නැති කරන කවුරු හරි අයින් කරන කවුරු හරි වනසිටි විලාවට පස්සේ ඒකේ වෙලාවටම කරගන්න බැරි නම් පුදුමාකාර සෝකයක් එන්න පටන් ගන්නවා. මට ඕනේ දේ මට මොකක්ද ඇති ශක්ති බල වලින් ඇති වැඩේ මට මේ වැඩේ කරන්න බැරිනම් කියලා. හිතපු දේ වෙන්නේ නැති වෙනකොට දුක් වෙනවා. නමුත් බලන් හිටියොත් මතුවෙන සෑම දෙයක්ම නැති වෙනවනම් මේකට පොකට විශේෂ සැලසුම් කරන්න ඒව සබහා සිද්ධ වෙනවා. මෙන්න මේ දේ දන්නේ නැතුව ප්‍රයත්න කරනවට කියනවා මෝඩකම කියලා, තකතිරුකම කියලා, අවිද්‍යාව කියලා, අන්ධකාරය කියලා. මේ දේ කෙරෙන්ඩර්ලා බලන ඉන්නවට කියනවා ප්‍රඥාව කියලා. ස්වභාවයෙන්ම වෙන්න ඇරලා බලන්න එකට කියන ප්‍රඥාව කියලා. ඒක ඉච්චර පෙට්‍රල් පිච්චෙන වැඩක් නෙවෙයි. අඬුව තියාගෙන අත පුච්ච ගන්න ඕනක නැති වැඩක්. නමුත් ඒක මේ රූපයෙන්ම පෙන්ලා දුන්නොත් මත වෙන මත වෙන රූපේ ඒ හරහා ඒ ඒකෙන් ඇති වෙන මේ සම්මා දිට්ඨිය හරහා සම්මා සංකල්පය හරහා ඒ ක්‍රමයටම තමයි වේදනාව දිගෙත් යන්න තියෙන්නේ. ඒක නිසා මෙතනදී ආනන්ද සෝංශ මතක් කරලා තියෙනවා මේ මනුස්සයාට නැත්තම් ඡන පරිබ්‍රාජකයට රාගයේ මේ මේ ආදීනව දැකලා අපි තම කතා කරේ නෑ නමුත් ද්වේෂයේ මේ මේ ආදීනව දැකලා මෝහයේ මේ මේ ආදීනව දැකලා මේකට පෙතක් තියෙනවා මේකට මාර්ගයක් තියෙනවා මේකට ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ දිගේ ගියොත් නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ක්‍රමයට ගියොත් එදී කොච්චර කල් හැත් බැඳලා තිබුණු රාගයක් වුණත් සති මාත්‍රාවෙන් ඒක පුංචි පුංචි මට්ටමින් කඩන්න පුළුවන් වෙනකොට ඒකෙන්ම තමයි ඔය බරපතල රාග වුණත් දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යම් අවස්ථාවක යෝගාවචරයට මේ ධම්මට්ටිචිය නැත්තම් එනේන මන්ත දෙක මුල දක්නා සුළු ගතිය එහෙම නැත්තම් මේ චුල්ලසෝතාපන්න தත්වෙට ආවන මේ සඳහන් කරලා තියෙනවා නියත ගතිකයි කියලා ඒ පුද්ගලයා කවදාකවත් ඒ ජීවිතේ මරණයට පස්සේ අපාගත වෙන්නේ හැබැයි මරණකම මේ සල්ලක්කන වීතිය පිරියා ගන්න නැතුව තියා ගන්න ඕනේ කියන්නේ. එහෙම නොවුනොත් අපාගත වෙන්නේ නැහැ කියන මොනම සාධකයක්වත් නැහැ. මේක තමයි බරපතලම කුසලය. මේක තමයි බරපතලම සහතිකයේ තමන්න දැනගන්නේ මතුවෙන ඕන දෙයක හේතුව දක්වන්න පුළුවන් ගතිය. පහුවෙලා හරි ගමන දක්වන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒක නම් ජීවන ප්‍රතිපදාව. ඒ පුද්ගලයා චුල්ලසෝතාපන්නයි. මරණකම් මේක පැවැත්වුවොත් යන්නේ නැහැ අපායකට. ඒ විතරක් නෙවෙයි යම් විදියකට යෝගාවචරයේකට අරමුණ දකින්න විතරක් නෙවෙයි අරමුණ හට ගන්නා තන දැක ගන්නා පුළුවන් විදියට භාවනා කරගෙන යන්න පුළුවන් නම් තමයි ධම්මඨිතිය ධම්මේ ස්ථාවර ලැබෙනවා නම් ඒ පුදුරට ප්‍රධාන වශයෙන් විචිකිච්ඡාව නැති වෙන්න පටන් ගන්නවා. එනිසා මේකට කාංකා විතරණ විසුද්ධිය කියලායි සත්‍ය විසුද්ධි ක්‍රමයේ දක්වලා තියෙන්නේ සරුවචන්සේ පෙන්ලා තියෙන මේ ලද්ද බුද්ධ ශාසනයේ ලද මනුසාත්ම භාවය ලද්ද මේ චිත්තක්ෂණය නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය ලැබුවා වූ මේ ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, මනුසාත්ම භාවය සියල්ලම අපි නැති කරන තියෙන සැකේ. මොන දේ දුන්නත් මේ සැකේ තියෙන මනුස්සයාට ඒකෙන් අර සම්පූර්ණ කිරි කලයයි ගොම කඳුලයි කොච්චර වටින දෙයක් තුනත් මේ සැකේ ඉදිරිපත් වෙච්ච එක මම ඔක්කොම ඉවරයි. ඒ නිසා මනුස්ස ජීවිතයේ මෙච්චර යුද්ධ මේ මෙච්චර ප්‍රේම සංග්‍රාම මේ සේරම ඇතිලා තියෙන සැකයක් කරා. ඉතින් යම් වෙලාවක මේ උද්දච්ච මේ විචිකිච්ඡා කියන චෛසිකේ නැති වෙලා නිකන් සැලෙන වතුරක් නිශ්චර වෙලා මූණ දිහා බලනකොට මූණේ ඡායාව දක්වන්න පුළුවන් තරමට පිරිසිදු වෙනවනම් වතුරේ අඩියම දකින්න බලන තරම් පිරිසිදු වෙනවනම් අන්නේ වගේ තමයි හිතේ ඇති කරන මේ අපි සාමාන්‍යයෙන් කියන බුද්ධ ආදී අටතන් කෙරේ ඇති සැකේ දුරවීම කියලා. නමුත් සැකේ නෙමෙයි තමන් ඇසුරු කරන මිනිස්සුયો මිනිස්සුયો බව. වරින් වර ඕනම කෙනෙක් වැරද්දක් කරනවා නමුත් ඒකට මේ මිනිස්සු මරන්නවක්වත්. තව හොඳක් කරනවා කියලා මූණ අල්ලන්න ඉඹ ගන්නවක්වත් මේකේ දෙකක් නැහැ. ඔක්කොගෙම තියෙන්නේ හැම කෙනාම තියෙන එක මට්ටමේ කියලා මිනිස්සකම මතු වුණා නම් මේ ලෝකේ කොච්චර සුන්දර දෙයක් වේද? එමසක කොච්චර සෞඛ්‍ය සම්පන්න මනසක ගත කරන මිනිහෙක් වේද? එමසක කොච්චර ලස්සන තමන්ගේ ජීවිතය ගත කරයිද? ඒ නිසා මේ මනසට ස්වార్థය කියලා කියන එක තේරෙන්න පටන් ගන්නවා. අනුන්ට ස්වార్థය කියන එක තේරෙන්න පටන් අරගන්න මේ ධම්මටිචිය ලැබුණට පස්සේ නැත්තම් මතුවෙන මතුවෙන අරමුණකට වෙනස්කමක් නැතුව අරමුණ දිහා බලලා ඒ අරමුණේ හට ගන්නා තන බලන තරමට අරමුණ යාලු කරන්න පුළුවන් නම් අත්තත්හය සංවත්තති පරත්තාය සංවත්තති සුභයත්තාය සංවත්තති කියන මේ මනුස්සයා දන්නවා මගේ සුභ සිද්ධිය සඳහා මම මොකද්ද කරන්න ඕන මම ඊටාම ප්‍රිය කරන මගේ දරුවෙකුට අම්මට තාත්තට කරලා දෙන්න ඕනේ මොකද්ද දෙන්න මේ විදිය වුණාට පස්සේ සමාජය තුල තියෙන මේ එකම අප්‍රමාද රුධිරේ ගමන් කරන සමාජයක එකම භාවනා කරන පිරිසක් අතරේ ඒ තියෙන සමගිය ඒ කෑලි කැපි හැකි සමගියක් තියෙනවා මොන දානේ කල දරාවක් ආවත් දිරෝ. කොයි වෙලාවෙ මොන දේ වුණත් සතුටින් ඉන්න පුළුවන්. ඉතින් ඒකෙන් තොරව මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන හරහා සැකේ හරහා මොන රූප ධර්ම හම්බුණත් කදාකස් yaadena සපක් ලැබෙන්නේ. එදින සරුවචනසේ ලෝක ජනතාව කෙරේ මහා කරුණාවකින් උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. උඹට උඹේ අර්ථ සිද්ධිය මොකද්ද කියලා තේරෙන්න නම් මේ රාග ප්‍රහාණය අඩු ගන්න මේ මැද මට්ටමට එහෙම නැත්නම් මේ අරමුණ එනේන අරමුණක් බලලා අරමුණත් එක්කම අරමුණේ හට ගන්න තැනට බැලුවොත් අන්න එදාට තේරෙයි අපි මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. උනාසේ ගියේ බුදු ඉච්චතන ඉඳලා ඉෂ්පතන රාමෙට මම දහම්බෙරේ හඬවනවා ඇස්සැත්තෝ අසගනිත්වා. එච්චරයි. දැන් කන් ඇත්තෝ ඇස්සැත්තෝ දැකගනිත්වා කන් ඇත්තෝ අසගනිත්වා කියන අදහසෙන් ගියේ. ඒ ධර්ම වර්ෂාව දිගටම වහිනවා. දිගටම වහිනවා. දැන් අවුරුදු 2600 පැනලා ඉතින් Tamange වාදනේ ගිය ඇතුලේ තියාගෙන හිටියොත් වතුර පිරෙන්නේ නැහැ. වාදනේ එළිය තිබ්බොත් වතුර පිරෙයි. හැබැයි කටපෙන්චි බඩ ලොකු වාදනයක් නම් පිරෙන්න කල්යයි. භාජනයේ අඩිය හිලක් තියෙනවනම් කොච්චර පෙරුණා වැස්සත් ටික වෙලා කන්න බහිර. ඉතින් ඒකට සුදුසු භාජනය තමයි මේ සතිය හරහා මේ අප්‍රමාදේ හරහා දිනු කරන්න හදන්නේ. ඉතින් ඒක සඳහා මේ පාවිච්චි කරන රූපේ හරහාමත් වේදනා සංඥා සංකාර වගේම මේ ධර්මතාවය කියලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් යම් ආකාරයකට මේ රූපයක් මේ මේචල් ගතිය, මේකී කරු ගතිය, හටගන්ම මෙහෙමයි නැති වෙන හැටි මෙහෙමයි කියලා එනේන රූපයේ රාග රත් වෙන්නේ නැතුව, ද්වේෂෙන් දූෂිත වෙන්නේ නැතුව, මෝහයෙන් මුලා වෙන්නේ නැතුව ඒ රූපේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම පරියන්කේදී ඇහැට රූපත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් සමුගන්න. කනට හද්දත් එක්ක තියෙන ගනුදෙනුවෙන් සමුගන්න. නාසයේ ගඳත් එක්ක තියෙන ගනුදෙනුවේ සමු ගන්න. දිව රස බැලින්නේ සමු ගන්න අඩු ගන්න කයවත් Taman ඉන්න බවක්. මේ ඉඳගෙනද හිටගෙනද ඉන්නේ ආස්වාද ප්‍රසවාස තියනවද නැද්ද කියන මට්ටමට තියෙන පොට්ටබ්බෙන් පවා සමු ගන්න. අන්නේ සියලු ඇහ කන දිවනාසය කය කියන එකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකත් සමුගත්ත හිත ඒකට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවන හිත කියලා. මේ තුආකල් සංසාරේ හිටියේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ හිතේ. අනිතෙන ගියර ඉස්සලා මේ යෝගාවචරයා මේ කිසිම ඉන්ද්‍රියකට සම්බන්ධ නැති නමුත් පිරිච්ච ගතියෙන් සන්තුප්ත ගතියෙන් සම්පත්‍ති කර ගතියෙන් කිසිම අඩුවක් නැති හිතකට යනවා. ඒකත් මහා ආධ්‍යාත්මික සැපක්, නිර්ආමිෂ සැපක්. මේ කියන්නේ නිවන නෙවෙයි. නමුත් මේ හිත gedara ආපු වෙලාව. gedara වෙලා කොච්චර දුරට සංසිඳුරද කියනවනම් යාට ඇහෙන් රූප, ඇහැට රූපව තිබුණාට පේන්නෙත් නැහැ, සද්ද වුණාට ඇහෙන්නෙත් නැහැ, ගන්ධ රසකින් කරදරේකුත් නැහැ. කය තියෙන බවවත් දන්නේ අපි මේකට කියනවා රූප රාග විනිබද්ද විඥානයි. රූප ධාතු රාග විනිබද්ද විඥාන කියලා. කිසිම රූප ධාතුවක රාග බන්ධනයක් නැහැ. රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මොකක්වත් නැහැ නමුත් නැති කමෙන්ම ලැබෙන විස්රාමයේ තුල නැති කමෙන්ම ලැබෙන විවේකයේ තුල නැති කමෙන්ම ලැබෙන මේ හුදකලා බව යෝගාවචරයා සත්පුරුෂයෙක් වශයෙන් කල්යාණ ධර්මයක් වශයෙන් පඬිතෙක් විදිහට තේරුම් අරගත්තොත් ඉස්සල්ලාම වතාවට මේ ඉන්ද්‍රියංගේ නැත්තම් ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච හිතක් ඉන්ද්‍රිය බද්ධ වෙන්න වෙච්ච හිතට වැඩිය කිසිම නඩත්තුවකින් තොරව දෙන්න පුළුවන් උපරිම සැප දෙන බව තේරුම් ගත්ත දවසේ තේරුම් ගන්නවා දඟලන්ට කතා කරන්න වැඩ කරන්න යන්න යන්න යන්න වෙහෙසකර සත්‍යකොත් ක්‍රියා වචන මනස නතර වෙන්න වෙන්න වෙන්න පිරිච්ච ගතිකොත් කියන අම්මතර සම්බන්ධතාවයක් තේරුම් ගන්න පටන් ගන්නවා අද දවල් ප්‍රශ්නයක් අහලා තිබුණ නිසා මම මේ අන්තිම වචන ටික සම්බන්ධ කරේ මේ ඇති වෙන මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය සමත සමාධිය අතර තියෙන සම්බන්ධතාවයේ මොන දෙකින් හෝ හිත gedaraවනම් ඒක හිතා ගන්නකොට මේ ඒ ඒ gedara කියලා අපි ගන්න මේ ගෝලයේ මත්තු පිටම තමයි ඇහ කන ජීවනාසය කය මන කියන මේ ඇහකට දිවසාසයේ කය කියන මේ ප්‍රසාද රූප තියෙන්නේ මේ ප්‍රසාද රූපේ තමයි මෙතෙක් කල් අපි සංසාරේ ගත කළේ දැන් පළවෙනි වතාවට මේ මතු පිටෙන් ඇතුළට බහින ඇතුළට බැස්සට පස්සේ ඒ රූපත් එක්ක ඇහි තියෙන ප්‍රසාද රූපේ ගණතුණු අතර අතහරින කනත් එක්ක සද්ද රූපේ මේ කාය සෝත ප්‍රසාදයේ තියෙන ගණතුණු අතහරිනවා අතහල මැදට ආවට පස්සේ යෝගාවචරයට අර ඉන්ද්‍රියංගේ වෙන් වුණාට පස්සේ සමත පැත්තෙන් ගියත් විපස්සනා පැත්තෙන් ගියත් කිසිම නඩත්තු වේදමක් නැති කිසිම දෙයකින් අඩුවක් නැති වෙන් වෙන්න හිතෙන්නේ නැති තරම් දුමාකාර සැපකට එන මේක හැබැයි සරුවචනන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියානු සමාජය දැනගෙන හිටියා මේකට ගිහිල්ලක් තිබුණා අවාසනාවට වගේ මේක නිෂ්ඨාව කියලා හිතුවා. සරුවචනංශේ පහළ වෙලා මේක අත්දකලා මේක පෙන්ලා කිව්වා මේක නිෂ්ඨාව නෙවෙයි මේක මේ ජීවිතේ මින් යහට යන්න පුළුවන් බවට පෙන්වන ලකුණක් විතරයි මේකේ ඉඳගෙන මේ පරිඋත්ථාන මට්ටමේ කෙලස් කපනකොට ඔහොමනම් මිට යටින් තියෙන අනුසය කෙලස් කපනකොට කොහොම ඇද්ද කියලා අන්වේ වශයෙන් කල්පනා කරන සුදුසු තැනක් ධර්මයේ හොඳ ස්ථාවරයක් තියෙනවා මෙතන ඉඳලා වැඩ කරන්න ඕනේ ඒ යට තියෙන අනුසය කෙලෙස් එහෙම නැත්නම් ආශව ධර්ම අනුසය ධර්ම නැතිකරන්න එදාට මේ විඥානයේ මීටත් වැඩිය හරියට මේ ග්ලෝවේ මැදටම යනවා. දැන් තියෙන පිටපොත්තේ ඉඳලා සාමාන්‍ය මැදකට අවිලා තියෙනවා. මේක කවදා හරි සම්පූර්ණ මැදට ගියාට පස්සේ ඒ විඥානයේ ඇතිවෙන සුද්ධිය, ඒ විඥානයේ ඉන්න තැන විඥානය කියන වචනේ හරහාම විස්තර කරනකොට තමයි ਸਰවචන්සේ සඳහන් කරන්නේ ඒක අපපතිට්ඨිත විඥානයක් බවට පත් වෙනවා. යමක ආලම්බනේ නොවන විඥානයක්. රූපයක්වත් නැහැ, ඇහිත් නැහැ. ශබ්දයක්වත් නැහැ, කනෙත් නැහැ. ගන්ධෙත් නැහැ, නාසෙත් නැහැ. දිවෙත් නැහැ, රසෙත් නැහැ. ස්පර්ශෙත් නැහැ, කයෙත් නැහැ. කිසිම දෙයක අනාලම්බිත විඥානයක් ඒ විඥානේ ඒ වගේම මවාපෑම් කරන්න යන්නෙත් නැහැ, මායාවලුත් නැහැ. ඒ නිසා අනිදස්සනයි කියලාත් කියනවා. කිසි දෙයක් නිදර්ශනය කරලා පෙන්වන්න යන්නේ නැහැ. ඒකේ කිසි දෙයක් නිදර්ශනය කරන්නත් බෑ. ඒ තරමට විඥාන ඉතාමත්ම පිරිසුදු තත්ත්වයකටපත් කරන්න පුළුවන්. එහෙම දෙයක් මනුෂ්‍යකර කරන්න පුළුවන් වෙයි කියලා ඊට ඉස්සල සමාජයේ හිතලා තිබුණේ. නමුත් ਸਰුවචනසේ අර මැද කියන රූප ධාතු රාග බිනිබද්ද හිතට ගිහිල්ලා ඒ අණුව ඇතුලේ තියෙන අර අනුශේ ධර්ම දුරු කරලා ඊටත් යට තියෙන අර ප්‍රභාසර වූ සබ්බතෝ පබ වූ අනිදස්සන වූ ඒ විඥාණය කරා යනකම් මේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙරෙන්නේ. නමුත් ඒකේ තාම වැදගත් වෙන්නේ යෝගාචර මේක කළ හැක්කක් බවට ඇති වෙන විශ්වාසය. මේක කරන්න මට අඩුවක් වෙන ඇත්තේ නෑ කියන විශ්වාසය ඇති වෙන්නේ රූප හරහා වෙන්න පුළුවන් වේදනා සංඥා සංකාර විඥාන කොයි එක හරහා වෙන්න පුළුවන්. නමුත් ਸਰවචනාංශයේ දල ලංසුවක් වශයෙන් පෙන්නලා දෙනවා රූපයෙන් මේක අල්ලන්න ලේසි කියලා. ඇල්ලුවට පස්සේ ඇති වෙන විශ්වාසය හරහා එයා ඊටු ඔක්කොම ගෙවම් කරමින් ගෙවම් කරමින් විඥානයේ පිරිසුදු භාවය දක්වාම යන ඒවා අපිට ඒට අනිත් දවස්වල සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි යෝගාවචරයට සැකමුසු සැකේ මුසු නැතුව Tamanne මේ දේ කළ හැකි ඒකට අවශ්‍ය සම්පූර්ණ උපකරණ සහිත විද්‍යාගාරය ලැබිලා තියෙනවා. දැන් අපි ඉන්නේ ඒ ප්‍රතිපදාවේ ඒ සුපටිපන්න ගුණයක ඉන්නේ කියලා Taman ගැන විශ්වාස කළොත් මේ ගමන निराවුල් වෙන්න පටන් ගන්නවා. මේ निराවුල් භාවයට කියනවා අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියලා කියන්නේ දෙවන්නේක් ගැන විශ්වාසයක් නැහැ. මම ඉන්නේ හරි පාරේ මම මේක දිගේ අනේකමයි කරන්න ඕනේ කියලා. එතකොට මේ යෝගාචර එතනම පිරිච්ච ගතියක් ඇති වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් මේ ආධ්‍යාත්මික ජීවිතේ. උගව දෙනකොට මේ ආධ්‍යාත්මික ජීවිතේ ගෙනියන්න බැරි මේ හරි පාරේ යද්දිත් ඒක පිළිබඳ සැක කරන ගතිය. ඒ නිසා කවදාකවත් බුද්ධියක් නැහැ. කවදාකවත් සතුටක් නැහැ. ඒ නිසා යන්නෙම මේ චර්චුරු ගග. එහෙම නැත්නම් මේ චෝදනා කර කර ඒක නිකන් මේ පැංගිරි මූණකින් සහිතව එහෙම කන්නේ බුදුහාමරගේ ක්‍රමයේ සුගතයි සුන්දර hina විවියන ගමනක් යන්න පුළුවන් වෙන එකට වැදගත් වෙන චෛසිකේ තමයි මේ කරන දේ තමන්ගේම ප්‍රතිපදා පිළිබඳ ඇති විශ්වාසය ඒ විශ්වාසය ඇති වෙච්ච කෙනා නිවන නොලැබුවත් නිවනක ඉන්න බවක් නිවනේ රසය තේරෙන්න ගන්න. පිටික සමාන සූත්‍රමය ඥානෙමුත් වෙනවා, චින්තාමය ඥානෙමුත් වෙනවා. ඒක ඉතින් අපි සාක්ෂාත් කරගන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. මේ ධර්ම දේශනාවක අපි බලාපොරොත්තු වෙන එක සූත්‍රමය වශයෙන් ගනුදෙනු කරන්නයි. කලින් බාද්දකීම් සහිත කෙනා ඒකේ චින්තාමය වශයෙන් උත් තන වඩා ගන්නවා. නමුත් අපි අවසාන પરමාර්ථය වෙන්න තියෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කිරීමයි වෙන ප්‍රත්‍යක්ෂයක් සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාට මේ ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා